දුක්ඛදෝ මනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සංති ධම්මසනු කැමති ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දවසෙත් සූදානම් වෙන්නේ වස් කාලය තුල විහාරස්ථානයේ සිදු කෙරෙන සතිපට්ඨාන ධර්මදේශනා මාලාවට අදාළ ධර්මදේශනාව සිදු කරගන්න සූත්‍ර සාකච්ඡාව සිදු කරගන්න. ජීවිතයකට බණ අහන්න ලැබෙනවා කියන එක දුර්ලභ කාරණාවක්. බුද්ධ ශාසනයක් තියෙන කාලයක මිනිස්සු වෙලා ඉපදුණු කාලයක ඒ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම තහවුරු කරගෙන ඒ තුලින් ප්‍රයෝජන ගන්න ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය පාවිච්චි කිරීම ප්‍රයෝජනයට ගැනීම මිනිසුන් විසින් බුද්ධිමත්ව කළ යුතු කාරණාවක් වුණත් බොහෝ දෙනෙකුට ඒ සඳහා අවස්ථාව සැලසෙන්නේ නැහැ. මේ ඇත්තන්ට බුද්ධ කියන වචනය ඇසෙන මාත්‍රයකින් නැත්තං ඇසුණු මානයක මිනිස්සෙක් වෙලා ඉපදිලා ඒ කාලය තුල ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ඒ ධර්මයෙන් කොටසක් අහන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මිනිස්සෙක් වෙලා ඉපදුනත් බුද්ධ ශාසනයක් ලෝකේ තිබුණත් ඒ බුද්ධ ශාසනය ඇසුරු කරන්න පුළුවන් විදිහේ මිනිස්සු කොටසක් වෙලා ඉපදුනේ නැත්තම් අපිට ඒ බුද්ධ ශාසනයෙන් වැඩක් බුද්ධ ශාසනයක් ලෝකෙ තිබුණත් මිනිස්සු වෙලා ලෝකෙ ඉපදිලා හිටියත් අංග විකල නම් සනීප කරන්න බැරි ලෙඩ රෝග වලින් නම් අපේ ජීවිත ගත වෙන්නේ ඒ බුද්ධ ශාසනයෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න බැරුව යනවා. බුද්ධ ශාසනයක් තිබුණත් මිනිස්සය වෙලා ඉපදිලා හිටියත් ප්‍රාන්ත ජනපදවල ම්ලේච්ඡ මිනිස්සු ඉන්න ජනපදවල ගෝත්‍රික සමාජවල ඉපදෙන්න ලැබුණා නම් අපිට මේ බුද්ධ ශාසනයෙන් වැඩක් ගන්න බැරුව යනවා. බුද්ධ ශාසනයක් තිබුණත් මිනිස්සු වෙලා හිටියත් භයානක විදිහේ යුද්ධ කලකෝලාහල තියෙන රටවල ඉපදෙන්න ලැබුණා නම් ඒත් අපිට මේ ශාසනයෙන් වැඩක් ගන්න බැරුව යනවා. මේ සංසාරේ කරපු කුසල් වල ශක්තිය නිසා අපිට පින්වන්ත අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබුණා. ඒ අම්මා තාත්තා අපිව මහපාරට විසි කරන්නේ නැතුව අතපය නොකඩා හොඳින් කන්න බොන්න දීලා පෝෂණය කරලා මග නොමග පෙන්නලා අද මේ ඉන්න තත්වයට අපිට එන්න තරම් පරිසරයක් ඒ අම්මා තාත්තා කොයිතරම් දුෂ්කරතා තිබුණත් හදලා දුන්නා ඒ හදලා දුන්නු එකේ විපාකයක් විදියට අපි අද මෙතන ඉන්නවා ඒක අපේ මහා පිනක් ඒ වගේම මේ ලෝකයේ හොඳයි කියලා කෙනෙක් මිනිස්සු ඇසුරු කරගෙන හොඳයි කියලා කියන ධර්මයක් ඇසුරු කරගෙන ජීවිතේ තේරුම් ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒක අපේ පිනක්. ලෝකේ අනිත් අයත් එක්ක සාපේක්ෂව බැලුවහම ඇස් නැති මිනිස්සු අතර අපිට ඇස් දෙකක් තියෙනවා ඒක අපේ පින. කන් ඇහෙන්නේ නැති මිනිස්සු අතර කන් දෙකක් තියෙනවා ඒක අපේ පින. ගඳ සුවඳ දැනෙන්නේ නැති මිනිස්සු අතර ගඳ සුවඳ දැනෙන නහයක් තියෙනවා ඒක අපේ පින. රස දැනෙන්නේ නැති මිනිස්සු අතර රස දැනෙන දිවක් අපිට තියෙනවා ඒක අපේ පින. තමන්ගේ ශරීරය තමන්ටවත් වාරු නැතුව කායික ස්පර්ශය තමන්ටවත් දැනෙන්නේ නැතුව අතපය පන නැතුව ඉන්න මිනිස්සු ඉන්න ලෝකේ අපිට සංවේදී වෙන ශරීරයක් තියෙනවා. හොඳ නරක තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න ලෝකේ හොඳ නරක තේරුම් අරගෙන යහපත යහපත තේරුම් අරගෙන ජීවත් වෙන්න දියුණු කරගන්න පුළුවන් බුද්ධියක් අපි හැමදෙනාටම තියෙනවා. ඒක අපේ පින. ටින් කබලක් හට්ටි කබලක් අරගෙන ගයක් ගයක් ගානේ පාරක් පාරක් ගානේ ගිහිල්ලා අනේ මට කීයක් හරි දෙන්න කන්න ටිකක් දෙන්න කියලා ඉල්ලන්නේ නැතුව හිඟමනට වැටෙන්නේ නැතුව අනුන්ට අත නොපා ඉන්න පුළුවන් ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා ඒකට කියන්නේ පින මේ විදිහට පුණ්‍යවන්ත ජීවිතයක් ලැබුණු අපිට නැවතත් මේ වගේ ජීවිතයක් ලැබෙයිද නැද්ද කියන කාරණාව සාකච්ඡා කරගන්නයි අපි මේ කාලය භාවිතා කරන්නේ. ඒ වගේ මේ ලබාගත්තු ජීවිතය තුළ කොහොමද මතුවටත් අපිට පුණ්‍යවන්ත ජීවිතයක් ලබා ගන්න සහ මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන කෙලවර කරගන්න බුදුරජාණන් වහන්සේ කොහොමද ධර්ම දේශනා කළේ කියන එක සාකච්ඡා කරගන්නයි අපි මේ ධර්ම දේශනා මාලාව සිදු කරගෙන යන්නේ. ඉතින් පහුගිය දවස්වල ඒ සිකුරාද දවස්වල සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මුල් කොටස් සාකච්ඡා කළා. ගිය සතියේ අපි සාකච්ඡා කළේ ඉරියාපත භාවනාව සම්බන්ධව ඉරියව් පැවැත්වීම සම්බන්ධව අද කතා කරන්න තියෙන්නේ සිහිනුවන පවත්වන්නේ කොහොමද කියන කාරණාව සති සම්පජඤ්ඤ කියන කාරණාව. ඒ කාරණාව සාකච්ඡා කරගෙන වෙලාව තිබුණොත් අපි ඉස්සරහ කාරණාවකට තවත් සාකච්ඡාවකට යන්න පුළුවනි. අද මේ දේශනාවේ තියෙන සූත්‍රානුසාරය සාකච්ඡාවට එන්න කලින් අලුත් මුහුණු ගොඩකුත් තියෙන නිසා මම කැමති මූලික වශයෙන් කරුණු විමසීමක් කරගෙන යන්න. නමුත් අපි මේ දේශනා මාලාව පටන් ගන්න දවසේ තීන්දු කරගත්තා අලුතෙන් කවුරු ආවත් නැතත් අපි දේශනා මාලාවට හානියක් වෙන්නේ නැතුව දේශනා වැලක් විදියට කරගෙන යනවා කියලා. මොකද නැත්තම් ඒකේ අතර කැඩුනට පස්සේ තේරුම් ගැනීමේ අපහසුතාවයක් හැදෙන නිසා. කොහොම නමුත් අපි බලමු දැන් මේ ඇත්තෝ සතිපට්ඨානය කියන එක තේරුම් අරන් ඉන්නේ කොහොමද? ඔය ඇත්තොන්ගේ දැනුම කොතනද තියෙන්නේ කියලා විමසීමක් කරගෙන යන්න. ඊට පස්සේ අපි ඊටු ටික සාකච්ඡා කරගන්න පුළුවන්. සතිපට්ඨාන දේශනාව ගැන හැමෝම අහලා තියෙනවද? සතිපට්ඨාන දේශනාව ගැන හැමෝම අහලා තියෙනව නේද? මොකද්ද සතිපට්ඨානය කියන්නේ? සති කියන්නේ මොකද්ද? වචනේ දිග වැඩිනේ. සති කියන්නේ සිහිය. පට්ඨාන කියන්නේ පට්ඨාන කියන්නේ පිහිටවනවා. මොකක් පිහිටවීමද කතා කරන්නේ? සිහිය පිහිටුවීම. ඇයි සිහිය පිහිටවන්න කියන්නේ? අපිට මොකක් තියෙන නිසාද? අපිට සිහිය පිහිටවන්න කියන්නේ අපිට මොකක් නැති නිසාද? අපිට සිහිය පිහිටවන්න කියලා කියන්නේ අපිට මොකක් නැති නිසාද? සිහිය නැති නිසා. සිහිය නැති නිසා තමයි සිහිය පිහිටවන්න කියන්නේ. සිහිය තියෙනවා නම් පිහිටවන්න දෙයක් තියනවද? 아무තෙන් පිහිටවන්න දෙයක් නැහැ. දැන් කොහේද සිහිය පිහිටවන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහිය පිහිටවන්න කියලා. කොහේද සිහිය පිහිටවන්නේ? සිහිය පිහිටුවන්නේ කොහෙද? තමන් තුළ. තමන් තුළ වුණත් සිහිය පිහිටුවන්න නිකම්ම බෑ. හේතුව තමන් තුළ සිහිය පිහිටුවනවා කියන තැනින් ආවොත් ඒත් සතිපට්ඨානය වැරදි. තමන් තුළ සිහිය පිහිටුවනවා කියන තැනට ආවොත් පිහිටවන්නේ කවුරු තුළද? තමන් තුළ. තමන් තුළ සිහිය පිහිටවනවා කිව්වත් වැරදි. සිහිය පිහිටවන්න ස්ථාන හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ස්ථාන හතර දේශනා කළේ ප්‍රධාන අරමුණක් ඇතුව. මේ කියන කාරණා ටික හොඳට අහගන්න. එතකොට ඔය ඇත්තන්ට යම් දවසක නැවත සතිපට්ඨාන දේශනාව අහනකොට කොහෙදී හරි ඇහුනොත් කොයි දේශනාවක් හරි අහගෙන හිටියොත් අපි දන්නවා මොකටද එහෙනම් මේ සතිපට්ඨාන දේශනාව අහන්නේ සහ කියන්නේ කියලා මූලික අර්ථයක් අපිට හැදෙනවා. අපිට මූලිකාර්ථයක් නැති වුනහම අහන් හිටියට වැඩක් වෙන්නේ නේද? දැන් ඒ කාරණාව පැත්තකින් තියලා මොකද බණ අහන්න ආවේ කියලා අහුවොත් මොකද කියන්නේ? මොකද්ද බණ ඇහිීමේ අරමුණ? විජේ මහත්තයයි නෝන මහත්තයයි කියපු නිසා යුතුයකමක් ඉටු කරන්න දාවේ. ඒ දෙන්න අමනාප වෙයි කියලා හිතුණා. බණ අහන්න අරමුණක් තියෙනවා. දැන් ඔයත් ලංකාවෙන් කැනඩාවට ආවේ මොකටද? අලුතෙන් ගොඩ බහැපු අයත් ඉන්නවා. අපේ ආත්තල මුත්තල ඉපදෙන්න කාලයට කලින් ආපු අයත් ඉන්නවා. අපි ඉපදෙනකොට ආපු අයත් ඉන්නවා. ඒ ඔක්කොම ගත්තාම විවිධ අරමුණක් තිබ්බ නේද? ඔයත්ොණ්ඩ අරමුණු තියෙනවා. ඒ අරමුණු වලටයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් අරමුණක් නැතුව කැනඩාවට ආව නම් මොකද වෙන්නේ? අතන මෙතන පැන පැන නන්නත්තර වෙලා ඉන්න වෙනවනේ. ඉලක්කයක් නැතුව ඔහෙ තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙනවා. අරමුණක් තියෙනකොට අපි ඒ අරමුණට වැඩ කරගන්නවා. එතකොට ඒකට අර්ථයක් හැදෙනවා. තේරුමක් හැදෙනවා. ඉලක්කයක් තියෙනවා. එහෙම නැති වුණාම කිසි තේරුමක් නැති වැඩක් තමයි අපේ අතින් සිද්ධ වෙන්නේ. කිසි තේරුමක් නැති ජීවිතයක් තමයි ඊළඟට අපේ අතින් ගත කරේ. බණ අහන්නේ මොකටද එහෙනම්? අරමුණක් තියෙන්න ඕනේ අපිට. බණ අහන එකට අරමුණක් තියෙන්න ඕනේ. ධර්මයේ ඉගෙන ගන්න. ඇයි ධර්මයේ ඉගෙන ගන්න අපි? මේක ඉගෙනගෙන මොනව කරන්නද? ධර්මයේ හැසිරෙන්න. ධර්මය ඉගෙනගෙන PhD කළා වැඩක් නැහැ. ධර්මයේ ඉගෙනගෙන PhD කළා වැඩක් වෙන්නේ නැහැ. මේක ඉගෙනගෙන PhD කරා කියලා ඔයත්තොන්ට මේකෙන් කිසි ප්‍රයෝජනයක් හම්බෙන්නේ ඊළඟට ධර්මයයි කියලා PhD කරලා ධර්මයේ උගන්වන අයත් ධර්මයට කරන සේවාවක් නෙවෙයි ඒකේ ඒගොල්ලොන්ගේ බඩරක්ක ගන්නා රස්සාව තමයි ඒකෙන් කරන්නේ. ධර්මයෙන් කොටස් අරගෙන බෞද්ධ දර්ශනය කියලා PhD කරගෙන ඒ PhD එක හරහා රස්සාවක් කරන උදවිය කරන්නේ නිවන් දකින්න පාර කියන එකද එහෙම නැත්නම් ඒගොල්ලොන්ගේ ජීවිතය පවත්වා ගන්න රස්සාවක් වශයෙන් කරන එකද ඒක පාවිච්චි කරන්නේ ඒගොල්ලොන්ගේ ජීවත් වෙන ක්‍රමය. එතකොට මේ ධර්මයෙන් අපිට ඊට එහා ගිය අර්ථයක් තියෙනවා. බණ අර්ථයක් තියෙනවා. දැන් මේ ඇත්තන්ට හිතවත්කමට හෝ මේ සඳහා එන්න ඕනයි කියන හැඟීම ආවේ උවමනාවක් කියලා එකක් ගෑවිලා හරියන නිසා නේද? එහෙම නැද්ද? උවමනාවක් කියන එකක් ළඟින් හරි යන නිසා තමයි අපි මෙහෙම හරි යෙදෙන්න ඕනයි කියලා හිතෙන ඒකට කියන වචනේ මොකද ධර්මයේ? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙන නිසා තමයි එන්නේ. ශ්‍රද්ධාව කියන එක මොකද්ද? බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මය සහ ඒ දේශනා මාර්ගය පිළිපදින පිරිස කෙරෙහි තියෙන කැමැත්ත කියන එකයි ශ්‍රද්ධාව කියන්නේ. තෙරුවන් කෙරෙහි තියෙන කැමැත්ත. නේ අපි උපතින් බෞද්ධ තමයි. ඒ වුණාට උපතින් බෞද්ධ හැමෝම පන්සල් යනවද? උපතින් බෞද්ධ හැමෝම බණ අහනවද? නෑ නේද? නෑ. එතකොට උපතින් බෞද්ධ වුණාට වැඩක් නෑ ශ්‍රද්ධාව තියෙන්න ඕන. දැන් මෙහාට භාවනා කරන්න එන ගොඩක් සුදු නෝනලා මහත්යලා කතෝලික. මෙහි භාවනා කරන්න එන ගොඩක් සුදු නෝනලා මහත්යලා කතෝලික. එතකොට ඒගොල්ලෝ බුදුහාමුදුරන්ගේ වචනය ගැන කිසියම් විශ්වාසයක් තියලා නේද එතකොට බෞද්ධ වූ හැමෝම බණ අහනවයි කියලා එකක් නෑනේ ලෝකේ. දැන් අපිට හමු වෙන ගොඩක් අය සමහර වෙලාවට දාන පින්කම් ආදී තැන්වල මෙහි ගොඩක් බහුලව ඉන්නවා. ඒ අය මේ බෞද්ධ කතෝලික මිශ්‍ර වෙලා විවාහ වෙච්ච උදවිය. ඒ ගෙදරකට දානෙකට ගියාම බණකට ගියාම පිරිතකට ගියාම ඒ නෝන නෝන මහත්තයා කතෝලිකද බෞද්ධද කියන කාරණාව නෑ. ඒ හැමෝම සමගාමීව එකට මේ වැඩ කරනවා. ඒ තියෙන කැමැත්ත නිසාද අකමැත්ත නිසාද? කැමැත්ත නිසා. එතකොට ඔය ඇත්ත මෙතෙන්ට ගෙනාවේ ශ්‍රද්ධාව. සද්ධාජාත උපසංකමති. ශ්‍රද්ධාව නිසා තමයි ආවේ. උපසංකමිත්වා පෛරුපාසති. ඇවිල්ලා ඇසුරටපත් වෙනවා. අපි කෙනෙක් ළඟට යන්නේ යමක් සඳහා ඒ කෙනා පිළිබඳ කිසියම් විශ්වාසයක් තියෙන නිසා නේද? එහෙම ගියහම ඒ කෙනාගේ ඇසුරටපත් වෙනකොට අපිට ඒ කෙනා පිළිබඳ විශ්වාසය තහවුරු වෙනවා. මේ විදිහට ශ්‍රද්ධාවෙන් ආවා, ඇවිල්ලා ඇසුරු කරනවා, ඇසුරු කරනකොට කන් දෙක යොමු කරන්න හිතෙනවා. අහගෙන ඉන්න හිතෙනවා. නේ ඔය ඇත්තෝ මෙතෙන්ට එනකොටම දන්නවා අහගෙන ඉන්නයි තියෙන්නේ කියලා නේ. මොකෙන්ද අහගෙන ඉන්නේ? කන් දෙකෙන්. මේ කන් දෙකක් ලැබෙනවා කියන්නෙම ඊටාම වාසනාවන්ත කමකට හම්බෙන එකක්. ඇයි? මේ කන් දෙකෙන් හැමෝටම බණ අහන්න ලැබෙනවද? මේ කන් දෙකෙන් හැමෝටම හොඳ දේවල් විතරක් අහන්න ලැබෙනවද? නෑනේ. මේ කන් දෙකෙන් හැමෝටම ප්‍රියශීලී දේවල් විතරක් අහන්න ලැබෙන්නේ නෑ. එතකොට කන් දෙකක් තියෙන එක අපේ වාසනාව වගේම කන් දෙකක් තියෙන එක අපේ අවාසනාව. කන් දෙකක් ලැබෙන්නේ අපි ඉපදුණු නිසාද ඉපදුන් නැති වුණොත්. අපිට කන් දෙකක් ලැබෙන්නේ ඉපදුණු නිසා තමයි කන් දෙකක් තියෙන්නේ. දැන් මේ කන් දෙක හොඳට අහන්න පුළුවන් කන් දෙකක් අපිට. ඒ කන් දෙකෙන් අහන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව ඉස්සර වුණු කෙනාට. ශ්‍රද්ධාව නැත්තම් අහන්න හම්බෙන්නේ නැහැ. කන් දෙක තුනට වැඩක් වෙන්නේ නැහැ. ඇයි? ඒකයි මම කිව්වේ බෞද්ධ කියන හැමෝම බණ අහන්න කැමති අය නෙවෙයි. ඇයි? කන් දෙක තියෙනවා. අහන්න කැමති නෑ. කන පාවිච්චි කරන්න කැමති නෑ. මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම ධර්මය අවබෝධ කරේ මේ ඉන්ද්‍රිය හයේ කොයි ඉන්ද්‍රිය දෙකෙන්ද? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයෙන් කොයි ඉන්ද්‍රිය දෙකෙන්ද අපිට මේක වැඩිපුර අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන තැන් දෙක. කනෙන් සහ හිතෙන් කනෙන් සහ හිතෙන් ඇයි කනෙන් ඇහන එකනේ අපි වැඩිපුර කරන්නේ ධර්මය නේද ධර්මය ආන දැන් වීඩියෝ එකක් බැලුවත් වීඩියෝ එකේ රූපෙන් නෙවෙයිනේ අවබෝධ කරන්නේ කියන දේ කනෙන් අරගෙනනේ අපි අවබෝධ කරගන්නේ එතකොට ඒක හිතට ගන්නවා එතකොට හිතයි කනයි දෙක ප්‍රධාන වගකීමක් කරනවා මේ ධර්මය අවබෝධ කරන වැඩපිළිවෙල එතකොට මේ ඇත්ත දැන් කන් දෙක තියනවා කන් දෙකෙන් මේ ඇත්ත දැන් අහන්න සූදානම්. සෝතං ඕදහති. ඇසුරටපත් වෙනකොට අහන්න එහුම් කන් දෙන්න සූදානම්. ඉතින් අපි කෙනෙක් විශ්වාස කරා මේ කෙනා ඇසුරටපත් වුණා මේ කෙනා කියන දෙයක් අපි අහනවනේ නේද? අහන්න කන් දෙක තියෙනවා. ඊට පස්සේ කන් දෙක යොමු කරගත්තු කෙනා අහගෙන ඉන්නකොට ඒකට කියනවා ධර්මය අහනවා කියලා. දැන් මේ කරන්න හදන්නේ ධර්මය අහන එක. ඊට පස්සේ කරන්නේ මොකද්ද? ධර්මය අහලා ඉස්සරාම හිතේ දරා ගැනීම තමයි කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි කරන විදිහක් තියෙනවා ඒ විදිහ නිසා අපිට ධර්මය තේරෙන්නේ මොකද්ද කරන්නේ? අපි අහන්න පටන් ගන්නකොට දැන් මෙහෙම කියන්නකෝ. අහනවා කියන එක සහ හිතනවා කියන එක එකක්ද දෙකක්ද? හරියට හිතලා කියන්නේ එකද දෙකද අහනවා කියන එක කරන්නේ කොහෙන්ද කනෙන් හිතන එක කරන්නේ කොහෙන්ද හිතෙන් එතකොට ඉන්ද්‍රිය කීයක්ද එතන දෙකක් එතකොට ඉස්සර වෙලා අහනවා ඊට පස්සේ හිතනවා නමුත් අපි කරන්නේ දැන් මොකද අහන ගමම්ම ඒ කියපු කාරණාව හරමයි මෙහෙමයි නේද කිය කියා විනිශ්චයක් යනවා අපේ මනස ඇතුළේ මෙහෙන් ඇහෙනවා මෙහෙන් අපි ජජ් කරනවා හොයනවා. තර්ක කරනවා, විතර්ක කරනවා. ඒ කියපු කාරණාව හරිදාදී විදියට. එතකොට මොකද වෙන්නේ? අහන එකයි හිතන එකයි දෙක අතර ගැටීමක් හැදෙනවද නැද්ද? හිතලා බලන්න ඉන්න ගමන් මොකද වෙන්නේ කියලා. අහන එකයි හිතන එකයි දෙක අතර ගැටීමක් හැදෙනවා. එතකොට හරියට හිතෙන්නෙත් නෑ හරියට ඇහෙන්නෙත් නෑ. දෙකෙන් එකක්වත් වෙන්නේ නෑ. අපි මෙච්චර කල් බණ අහලා නැද්ද? බණ අහලා තියෙනවා. දැන් සතිපට්ඨානය ගැන මම මුලින්ම හැව්වේ අහලා නැද්ද සතිපට්ඨානය ඔයිට කලින්? ඕන තරම් අහලා ඇති. ඒත් මොකද ගොළුව වගේ හිටියේ? ඇයි ගොළුව වගේ ඉන්නේ අපි? කොච්චර ඇහුවත් අහලා තියෙනවා විතරයි. ධාරණය වීමක් නෑ. ඇයි ධාරණය වෙන්නේ නැත්තේ? අපි වරද්දාගත්තු තැන තමයි අපි අහන ගමම්ම විනිශ්චයට වහිනවා. බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළා තියෙන්නේ? එනවා ඇසුරු කරනවා කන් දෙක යොමු කරනවා අහගන්නවා අහගත්තු එක ඉස්සර වෙලාම මොකද කරන්නේ ධාරණය කරනවා තැම්පත් කරනවා ඉස්සර වෙලා එක වැඩයි කරන්නේ කනෙන් අහලා තැම්පත් කරගන්න එක කරනවා තැම්පත් කරගත්තු එක ඊට පස්සේ අත්තං උපපරික්ඛති අර්ථය විමසනවා ඉස්සර වෙලා අහනවා අහලා තැම්පත් කරනවා තැම්පත් කරගත්තු ධර්මය දැන් ඒ කියන්නේ මතකයටනේ ගන්නෙ. දැන් මතකය අවදි කර කර මොකද කරන්නේ අපි? අර්ථය විමසනවා. දැන් එහෙම නැති වුනහම මේ කියන අර්ථය මේ කියන ධර්මය ඇස්සේ අර්ථය විමසන්න ගියොත් කරුණු හොයන්න ගියොත් මොකද වෙන්නේ අහන එකට? අහන එකට බාධා වෙනවා. ඉස්සර වෙලා කරන්නේ එක වැඩ. ඒක ඉවර වෙලා දෙවනුව පටන් ගන්නවා ඊළඟට මොකද්ද අර්ථය කියලා විමස ගන්න. එහෙම නැත්තම් අපි පැටලෙනවා. තවත් ටිකක් මෙතන සරල කරලා දුන්නොත් අහන් ඉන්න එකයි ඒ වෙලාවෙම ඒ පිළිබඳ මෙනෙහි කර කර ඉන්න එකයි දෙක කාරණා දෙකක්නේ. ඒ දෙකට පැන පැන අපි මේ වැඩේ කරනකොට එතන තියෙන්නේ සිහියද අසිහියද? එතන සතිය නැහැ. ඇයි? එකකට එකක් පනිනවා ටට්ටක් ගාලා. එතකොට වෙන්නේ එකකටවත් හරියට සිහිය පිහිටෙන්නේ ඒ නිසා තමයි කියන එක මතකත් නැහැ. කියපු එක අහපු එක මතකත් නැහැ. ඊට පස්සේ තමන් හිත හිතා ඉඳපු එකත් හරියට මතක නැහැ. ඇයි? කෑලි කෑලි තනින් තනින් තමයි අහු වෙලා තියෙන්නේ. ඒක මේ බණ අහනකොට විතරක් නෙමෙයි. ඔය ඇත්තෝ කරන ඕනම වැඩකදී ඒ කාරණාව එහෙමම තමයි. කිසි වෙනසක් නැහැ. ඒ කාරණාව ඒ විදිහමයි. ඒ නිසා අහනවා අහලා ඉස්සර වෙලා තැම්පත් කරගන්නවා තැම්පත් කරගත්තු මතකයට ගත්තු ධර්ම කාරණා ටික ඊට පස්සේ මෙනෙහි කර කර බලනවා. අර්ථය විමසනවා. ආන් අර්ථ විමසනකොට පොත් පෙරලා ගන්න පුළුවන්. සාකච්ඡාවක් කරන්න පුළුවන්. තව කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. හිත හිතා බලන්න පුළුවන් මොනවද මේකට සම්බන්ධතා තියෙන දේවල් කියලා. ඒක වෙනම එකක්. මේක වෙන එකක්. එතකොට අහනවා කියන්නේ එකක්, ධාරණය කරනවා කියන්නේ එකක්, ඊට පස්සේ ඒ ගැන මෙනෙහි කරලා බලනවා කියන්නේ තව එකක්. මෙනෙහි කරලා බලන්නේ මොකටද ඊට පස්සේ? අහපු බන ධාරණය කරගෙන මෙනෙහි කරලා බලන්න ඉලක්කයක් තියෙනවා, අර්ථයක් තියෙනවා. මොකක්ද ඒ අර්ථය? ඇයි මෙනෙහි කරලා බලන්න ඕන? ඒ අහපු ටික මට කරගන්න පුළුවන්ද කියලා අර්ථය මෙනෙහි කරන ගමන් උත්සාහ කරනවා අහපු දේ දරාගෙන අර්ථ විවරණය කරගෙන උත්සාහයක් කරලා බලනවා කරන්න පුළුවන්ද කියලා. කරන්න පුළුවන්ද කියලා අර්ථ විමසනකොට ඒකට කියනවා ධර්මයේහි හැසිරෙනවය කියලා. අපි අද පන්සිල් සමාදන් වෙනවා. ඇයි පන්සිල් සමාදන් වෙන්නේ කියලා හිතලා බැලුවේ නැත්තම් ඒක තවත් එක සමාදන් වීමක් විතරයි. ඊට පස්සේ අපිට ඒක රැකෙනවද නැද්ද කියලා අර්ථ විමසීමක් නැති වෙනකොට ඒක තව සිල් සමාදන් වීමක් විතරයි. ඇයි අපි සිල් සමාදන් වෙන්නේ? තියන නිසාද රකින්න ඕන නිසාද? රකින්න ඕන නිසා. එහෙනම් සීලය රකින්න නම් සීලය දරා ගන්න ඕන සීලය මොකද්ද කියලා දැනගන්න ඕන. ඊට පස්සේ ඒක තැම්පත් වෙන්න ඕනි, අර්ථය විමසන්න ඕනි. ඒ සීලයට අනුව තමන් ජීවත් වෙනවද කියලා නැවත නැවත තමන් තුලින් පරීක්ෂා කරලා බලා ගන්න ඕන. එතකොට කියනවා ධර්මය අනුව හැසිරෙනවායි කියලා. අපි අද ඊට වැඩිය හාත්පසින් වෙනස් දෙයක නේද අපි ඉන්නේ. අපි ඊට වැඩිය හාත්පසින් වෙනස් තැනක තමයි ඉන්නේ. ඒ නිසා ධර්මයේ විතරක් නෙමෙයි අනිත් දැනුගත්කම් වලත් තියෙන්නේ අබල දුබලකම්. ඇයි ඒ? උගත්කමට ගියහම උගත්කමේ තියෙන්නේ අවසානයේ විභාගය පාස් කරගන්නවා කියන අර්ථය විතරයි. අවුරුදු ගාන ඉවර වෙලා සහතිකය ගත්තට පස්සේ උගත්කම තිබුණත් එකයි නැතත් එකයි සහතිකේ තියෙනවානේ. ඊට පස්සේ වැඩක් කරන්න ගියාම කොනක ඉඳන් ආයි පොත් පෙරලන්න ඕනි, අර හේයන්න ඕනි, මෙහෙ යන්න ඕනි, රිසර්ච් කරන්න ඕනේ නැද්ද? කරන අය නැද්ද? සියල්ල සරවක් නෙමෙයිනේ. ඒ තාලෙට මේ වැඩේ බෑ. දැන් ඒකනම් කොහොම හරි ගිහිල්ලා අපිට අවුරුදු 4 5 ඉවර වෙනකොට සහතිකේ හම්බුණා කියමුකෝ. ධර්මයත් එක්ක නිවන හම්බෙන්නේ නිකන් කට්ටි පැන්නයි කියලා. ඇයි ධර්මය අහලා දරාගෙන අර්ථ විමසලා තේරුම් අරගෙන ක්‍රියාත්මක වුණු තරමට විතරයි සහතිකේ හම්බෙන්නේ. එතකන් සහතික හම්බෙන්නේ නැහැ. කරන මට්ටමට ප්‍රතිඵල හම්බ වෙම විතරයි ධර්මයේ තියෙන්නේ. සිල් රකින්නවා කියලා ගත්තොත් සීලය රැක්කොත් සීලය රැකීමේ ප්‍රතිඵලය හම්බ වෙනවා. භාවනා කරනවා කියන කෙනා භාවනා කළොත් භාවනා කරපු තරමට ප්‍රතිඵල හම්බ වෙනවා. පොතේ තිබුණට මුකුත් හම්බෙන්නේ නැහැ කාටවත්. ත්‍රිපිටකයේම කටපාඩම් කරාට නිවන් හම්බෙන්නේ නැහැ. කතාවක් තියෙනවා අහලා තියනවද මේ පෝටිල කියලා හාමුදුරු නමක් හිටියා. මේ පෝටිල කියන හාමුදුරුවෝ ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම බුද්ධ වචනය කටපාඩමින් කියන්න පුළුවන් කෙනෙක්. මේ පෝටිල හාමුදුරන්ට හිටියා විශාල ශිෂ්‍ය භික්ෂූන් පිරිසක්. ඒ පිරිසට ධර්මය කටපාඩම් කරවපු එක තමයි මේ හාමුදුරුව කළේ. මේ හාමුදුරන්ට බොහෝම ප්‍රසිද්ධියක් තිබුණා හොඳට ධර්මය කියලා දෙන්න පුළුවන් කියලයි ගෝලියොත් විශාල පිරිසක් හිටියා. ධර්මයත් අනිත් අයට කටපාඩම් කරවන්න දක්ෂයි. ඒ නිසා උන්වහන්සේ බොහොම කීර්තියක් ලැබපු කෙනෙක් ප්‍රසිද්ධියක් ලැබපු කෙනෙක් උන්වහන්සේට කිසිම දෙයකින් අඩුවක් තිබුණේ භෞතික සම්පත් පවා හැමදේම ලැබුණා. ඇයි අර ප්‍රසිද්ධිය නිසා. හැබැයි මේ හාමුදුරුව බුද්ධ වචනේ කටපාඩමින් කිව්වට උන්වහන්සේ ප්‍රායෝගිකව කරන කෙනෙක් නෙමෙයි. අනිත් අයට කියලා දෙන්න දක්ෂයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ හමු වෙන මේ හාමුදුරුව යන වෙලාවක බුදුරජාණන් වහන්සේ එක වචනයක් කියලා මේ හාමුදුරන්ට කතා කරනවා. කොහොමද කතා කරන්නේ? තුච්ච පෝටිල කොහොමද කියලා අහනවා. තුච්ච කියන වචනේ තේරුම මොකද්ද? හිස් පහත් මොකුත් නෑ කියන එක. බුදුහාමුදුර හැම වෙලාවෙම මේ පෝටිල හාමුදුරන්ට ආමන්ත්‍රණය කරන්නේ ওই වචනේ. ඇයි දැන් මෙයා මුළු ත්‍රිපිටකයේම ධර්මයේම කටපාඩම් කරගෙන අනිත් අයටත් උගන්වන බොහෝම කීර්තිදර ප්‍රසිද්ධ කෙනෙක්. බුදුහාමුදුර මෙයාට හිස්මිනිහා කියලා කියනවා. ඇයි දැන් බුදුරජාණන් වහන්සේ මෙච්චර මෙහෙම කෙනෙකුටත් එහෙම කියන්නේ? කොච්චර දැනගෙන හිටියත් ප්‍රායෝගික නැති නිසා. දන්නවයි කියන්නේ ප්‍රායෝගික වෙනවයි කියන එක නෙමෙයි ක්‍රියාත්මක වෙනවයි කියන එක නෙමෙයි. දැනගත්ත දේ කරන්න ඕනේ. කරනකොටයි ප්‍රායෝගික අත්දැකීමකට එන්නේ. අද වගේ ඉන්න අයට එහෙම කතා කරොත් එහෙම විගහට අමනාප වෙනවා නේ. තුච්ච කියන වචනේ බොහොම පහත් වචනයක් විදිහටනේ අපිට පේන්නේ. ඉක්මනින් අමනාප වෙනවා. නමුත් මේ පොටිල හාමුදුරුවෝ කොයිතරම් සිහියෙන් උන්වහන්සේ අවදි වුණාද කියනවා නම් උන්වහන්සේ මොකද කරන්නේ? කල්පනා කරන බුදුරජාණන් වහන්සේ එහෙම කතා කළේ හේතුවක් නැතුව වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මට කතා කළේ හේතුවක් ඇතුව වෙන්න ඕනේ. වචනේ තේරුමත් හොඳට විමසලා බැලුවා. ඊළඟට ගෝලය හැමදෙනාට වෙන්න කියලා අවසාන අවවාදයක් කරලා පාත්‍රයේ සිවුරයි අරගෙන පෑල දොරින් පැනලා ගියා කියනවා. අර ඔක්කොම ටික දාලා ගිහිල්ලා කැලේක ආරණ්‍යක ඉඳපු භික්ෂුන් වහන්සේලා පිරිසක් හමු වෙලා සෑහෙන කාලයක් ධර්මයේ ඉගෙනගෙන රහත් වුණා කියලා කියනවා. දැන් එතකොට මේ කටපාඩමේ දැන උගත්කමේ ප්‍රයෝජනේ ගන්න තුච්ච කියන වචනේ ඇහෙනකම්ම ඉන්න උනා නේද? එතකොට ඒකේ අවබෝධය නැහැ කියන එක පැහැදිලි නේද? තව එක ආමුදුරු නමක් උන්වහන්සේ ගෝලයන්ට බොහොම හොඳට බණ කියන කෙනෙක්. නමුත් උන්වහන්සේ හිතුවා උන්වහන්සේ රහත් වෙලා කියලා. නමුත් ගෝලයෝ රහත් වෙනවා ගුරුවරයා රහත් වෙලා නැහැ. කොහොම හරි ගෝලයාගෙන් දැනගත්ත ගුරුවරයා තමන් රහත් නැති බව. ගෝලයාගෙන් ගුරුවරයා දැනගන්නවා තමන් රහත් වෙලා නැති බව. ලැජ්ජාවක් ඇති වුණා තමන්ටම. දවසෙන් දෙකෙන් මම ගිහිල්ලා රහත් වෙලා එන්නම් කියලා ගියා. අවුරුදු 30කින් මෙහා ආවේ නැහැලු. එතකොට මේ දන්නවයි කියලා හිතන් ඉන්න එක ඇතුලේ ලොකු මුලාවක් තියෙනවා. ප්‍රායෝගිකව එනකන් අත්දැකීමකට දන්නවද නැද්ද කියන එක තීන්දුව කරන්න බෑ කාටවත්. ඇයි දැන් රහත් වෙන්න ගෝලයන්ටත් බණ කියපු කෙනාටම අවුරුදු 30ක් විතර ගිහිල්ලා වෙනකන් එන්න උනේ නැත්තේ. කියලා දුන්නට කරන්න ගියහම ලේසි වෙන්නේ නැති නිසා. හිතන් ඉන්න එක නෙමෙයි තියෙන්නේ මේක ඇතුලේ. ඒ නිසා අපි අර්ථය දැනගන්න ඕන ඒ අර්ථය විමසන්න ඕන අර්ථයට අනුව ජීවත් වෙන්න ඕනේ ජීවත් වෙනකොට තමයි ධර්මයේ ඇත්තද බොරුද කියලා තේරෙන්න පටන් ගන්න. නැත්තම් බුද්ධාගම සත්‍යයි බුද්ධාගම එකම ආගමයි ලෝකේ තියෙන ඒක රකින්න ඕනයි කිය කියා ගිහි පැවිදි කවුරුත් පෙළපාලි යනවා උද්ඝෝෂණය කරනවා නේද? පල්ලි කඩන්න යනවා ඕව කර කර හිටියයි කියලා සාසනය රැකෙන්නේ නැහැ. ඒ කිසිවකින් සාසනය රැකෙන්නේ නැහැ ධර්මය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ධර්මය තමන් ඉගෙනගෙන ඒ ඉගෙනගත්තු ධර්මය කරන්න පටන් ගත්තාට පස්සේ තමයි ධර්මය ඇත්තද බොරුද කියලා තේරෙන්න පටන් ගන්නේ. ඒ නිසා ওই කාරණා ටික මේ තරම් කිව්වේ මේ ඇත්තන්ට කිසියම් අරමුණක් හැදෙන්න ඕන අපි කරන වැඩකට ඉලක්කයක් හදාගන්න නම් ඒකේ ප්‍රතිඵලයක් ගන්න. නිකම්ම ඒ දේ කළා කියලා ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ වන්දනා කළත් වන්දනාවට අර්ථයක් තියෙනවා. ධර්මයේ ඇහුවත් ධර්මයේ අහන එකට අර්ථයක් තියෙනවා. දානයක් දුන්නාම දානය දෙන එකට අර්ථයක් තියෙනවා. අද ඇහුවොත් ඇයි දන් දෙන්නේ කියලා දන්නේ ගොඩක් අය. hina වෙනවා මූණ බලාගෙන. එතකොට අපි කරන හැම දෙයකටම අර්ථයක් තියෙනවා. ඒ අර්ථය අනුවයි ඒ ප්‍රතිඵලය ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. මේ කාරණා ටික ඔක්කොම කිව්වේ මෙන්න මේ කාරණාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයන්ට පිරිසිදු බව පිණිස දුක නැති කිරීම පිණිස ශෝක උපද්‍රව නැති කර ගැනීම සඳහා නුවණ උදා කර ගැනීම මගඵල ලබා ගැනීම සඳහා නිවන් ලබා ගැනීම සඳහා එකම මාර්ගයයි තියෙන්නේ මොකද්ද මේ මාර්ගය සතර සතිපට්ඨානය සතිපට්ඨානය තමයි එකම මාර්ගය මොකක් පිණිසද පිරිසිදු බව පිණිස ශෝක කිරීම දුක් දුම්නස් දුරු කර ගැනීම සඳහා හැඬීම් වැළපීම් නැති කර ගැනීම සඳහා මගඵල නුවණ ලබා ගැනීම සඳහා ප්‍රඥාව උදා කර ගැනීම සඳහා නිවන් ලබා ගැනීම සඳහා තියෙන එකම මාර්ගය සතර සතිපට්ඨානයයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට සතර සතිපට්ඨානේ නැත්නම් සතිපට්ඨානයේ අරමුණ මොකද්ද? මෙන්න මේ කාරණා ටික. පිරිසිදු වීමට, දුක් දුම්නස් නැති කර ගැනීමට, නුවණ උදා කර ගැනීමට, නැත්නම් මගඵල ලබා ගැනීමට, නිවන් ලබා ගැනීමට කියන කාරණාවලටයි සතිපට්ඨානෙ උපකාර වෙන්නේ. එහෙනම් සතිපට්ඨාන දේශනාවේ අරමුණක් තියෙනවා. ඊළඟට සතිපට්ඨාන හතරක් තියෙනවා. ඒ සතිපට්ඨාන හතර තමයි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන අවස්ථා හතර. මේ හතර දේශනා කරන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ විශේෂ හේතුව තමයි ඉපදීමක් ලැබලා මේ ඉන්ද්‍රිය පහ මුල් කරගෙන මේ පංචකාම ජීවිතේ ගත කරගෙන යන අපිට තියෙනවා අස්තිර දේ ස්ථිරයි කියාගත්තු විපල්ලාසයක් තියෙනවා විපල්ලාස කියලා කියන්නේ විපිරියාස වෙලා තියෙන්නේ අපි ඔක්කොම මනෝවිකාරයක් හදාගෙන තියෙනවා අස්තිර දේවල් ස්ථිරයි කියාගත්තු. ඒකට කියනවා අනිච්චේ නිච්ච සංඥාවක් තියෙනවා අපිට. අනිත්‍ය දේවල් ස්ථිරයි නිට්යයි කියලා හදාගත්තු සංඥාවක් තියෙනවා. ඊළඟට තියෙනවා දුක් දේවල් සැපයි කියලා හදාගත්තු සංඥාවක් දුක්ඛේ සුඛ සංඥා කියලා එකක් අපිට තියෙනවා. ලෝකේ දුකයි නමුත් අපිට පේන්නේ එක සැපයි කියන සංඥාවකින් තියෙනවා. ඊළඟට අනත්තේ අත්ත සංඥා. අනිත්‍ය නිසාම දුක නිසාම අනාත්මයි. හැබැයි අපිට තියෙන්නේ නිට්යයි සුඛයි කියපු නිසා ස්ථිරයි කියන සංඥාවක් අපිට තියෙනවා ආත්මයි මගේ කියන හැඟීමක් තියෙනවා. අසුභේ සුභ සංඥා මේ සියල්ලම වෙනකොට අසුභයක් තියෙන්නේ ලෝකේ පිළිකුල් කටයුත්තක් තියෙන්නේ ලෝකේ ඒ වුණාට එහෙම ලෝකේ ස්ථිරයි සැපයි මගේ සහ කියන කැමැත්ත තියෙන නිසාම මොකද වෙන්නේ මේ සියල්ල සුභයි සාරයි කියන තැනින් අපිට විපර්යාසයක් නැත්නම් විපල්ලාසයක් මනෝ විකාරයක් තියෙනවා මේ හතර නිසා අපි අවිද්‍යාව උපදවනවා අවිද්‍යාව ඉපදවීම නිසා සංස්කාර උපදවනවා. සංස්කාර ඉපදවීම නිසා කර්ම විඥාන කියන අවස්ථාව මේ මොහොතෙත් උපදවනවා. කර්ම විඥාන කියන එක මේ වෙලාවෙත් අපි උපදවනවා. කර්ම විඥාන ඉපදෙනකොටම අපිට නාම රූප සම්බන්ධතාවය හැදෙනවා. නාම රූප ලැබීම නිසාම සලායතන ලැබෙනවා. සලායතන ලැබීම නිසාම ස්පර්ශ ලැබෙනවා. මේ විදිහට දුකම උපදිනවා අපිට. එතකොට මේ නিত্য සුඛ ආත්ම සුභ කියන සංඥා හතරෙන් ඉන්න අපි එන්න එන්න වැටෙන්නේ සසරේ දුකටමයි සසර ගමනටම වැටෙනවා. ඒ වැටෙන නිසා බුදුරජාණන් වහන්සේ ඒකෙන් ගැලවෙන්න මාර්ගයක් දේශනා කළා. දැන් අපිට මේ නිට්යයි සුඛයි ආත්මයි සුභයි කියන මේ සංඥා හතර ඇති වෙන්නේ අපේ මොකක් අල්ලගෙනද? අපේ මේ ජීවිතයම අල්ලගෙන මේ ශරීරයේ කෙස් ලොම් නියදත් වල ඉඳන් ඇතුලේ තියෙන දේවල් එක්ක හිතත් අල්ලගෙන අපි නැවත මේ ශරීරය නැත්තම් මේ ජීවිතේ ස්ථිරයි කියන තැනකට වැටෙන්නේ නැද්ද අපි? මේක සැපයි කියන තැන නෙමෙයිද අපි ඉන්නේ. මේක මගේ කියන තැන නෙමෙයිද ඉන්නේ. මේක හැඩයි ලස්සනයි සුබයි සාරයි කියන තැන නෙමෙයිද අපි ඉන්නේ. අන්න ඒ බැඳීමත් එක්ක අපිට උපදවනවා තව ප්‍රධාන කාරණා පහක්. මොනවද ඒ කාරණා පහ? පංච උපාදානස්කන්ධ උපදවනවා. පංච උපාදානස්කන්ධ උපදවන මේක ගැඹුරු කාරණාවක් කියන තැනට එන්න එපා එක සැරේට මොකද තාම කියන්න පටන් ගත්ත විතරයි මේ මේ මුල් චුට්ට කියලා දෙන්නේ ඔය ඇත්තොන්ට මේකට අර්ථයක් හදලා දෙන්න ඊට පස්සේ අපි අදාළ කාරණාවට මාරු වෙනවා දැන් මේ ශරීරයත් හිතත් දෙක අල්ලගෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ අපි හදනවා මේ වෙලාවෙත් අපි කවුරුත් හදා හදා ඉන්නේ උපාදානස්කන්ධය හැදෙනවා කියන්නේ පටිච්ච සමුප්පාදය හැදෙනවා කියන එක. පටිච්ච සමුප්පාදය හැදෙනවා කියන්නේ දුක හැදෙනවා කියන එකයි. මේ වෙලාවෙත් ඒකම වෙවි තියෙනවා. දැන් මේ වෙලාවේ කනහරහා හොඳට සිහිය තියාගෙන මේ කියන එකම හරියටම සිහිය පිහිටුවාගෙන හැවුවොත් එහෙම එතනින් හැදෙන සංස්කාර අකුසල් බවටපත් වෙන්නේ නැහැ. සසරට උදව්වක් වෙනවා. හැබැයි අකුසල් වෙන්නේ නැහැ. හිත පිට පැන පැනා පැන පැනා ගිහිල්ලා යන්න ගියාම ඕක දෙපැත්තට අපි රණ්ඩුවක් වෙවි තමයි යන්නේ මේකේ. එතකොට රූපය කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ට උපකාර වෙන උපාදාය රූපත් කියන අවස්ථා දෙක එකතු වෙලා හැදිච්ච එක. සතර මහා ධාතු කියන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඝන, ද්‍රව, තාප, වායු කියලා නේද උගන්වන්නේ විද්‍යාවට? ඝන ද්‍රව තාප වායු කියන කාරණාවලින් තමයි වර්තමාන විද්‍යාව උගන්වන්නේ. බුදුරජාණන් වහන්සේ මූලධර්ම දේශනා කරේ 2600කටත් කලින් අවුරුදු. එතකොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මූල ධාතු වලට කියනවා සතර මහා ධාතු කියලා. එතකොට සතර මහා ධාතු සහ උපාදාය රූප. උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන ඉන්නවා කියන එකයි. දැන් මේ තියෙන්නේ මොකද්ද? බුදු පිළිමයක්. ඒ බුදු පිළිමේ හැදිලා තියෙන්නේ මොන වගේන්ද? මූල ධාතු මොනවද ඒකේ? මූල ධාතු ටික මොනවද බුදු පිළිමේට තියෙන? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. සතර මහා ධාතුන්ගෙන් තමයි බුදු පිළිමය හැදෙන්නේ. මූල ධාතුව සතර මහා ධාතුව. ඒක බුදු පිළිමයක්ද වෙනත් පිළිමයක්ද කියන එක තීන්දුව වෙන්නේ උපාදාය රූපවලේ. ඇසුරු කරගෙන ඉන්න එක අනුව. දැන් මෙතන තියෙන්නේ යථාර්ථයෙන් සතර මහා ධාතුව. ඒක අපි මේ ඉන්න කාගේ හරි චිත්‍රයකට හැඩයට මේක හැදුවනම් එහෙම ඒක බුදු පිළිමයක් කියන්නේ නෑ. අපි ඒක ඒ අදාළ කෙනාගේ කයි කියලා කියන්නේ නේ. ඒතර ඒ සතර මහා ධාතු වලට බුදුහාමුදුරුවෝ කියන සංකල්පයෙන් හිතේ ඇඳිච්ච චිත්‍රය තමයි මේ දීලා තියෙන්නේ. උපාදාය රූප කියලා. දැන් තවත් තේරුම් ගන්න අපි හැම දිනාටම කියන පොදු විවහාරය මොකද්ද? මිනිස්සු. ඒ මිනිස්සු කිව්වට අපි කට්ටිය කිසි කෙනෙකුට මිනිස්සු කී කියා කතා කරන්නේ නේද? අපිට කතා කරන්නේ එක එක නමින්නේ. අපිට ටයිටල්ස් තියෙනවා. හැබැයි ඒක වෙන්නේ ඇයි? අපි හැමෝම මිනිස්සු නට එකම විදියද? නෑ. එක එක හැඩතල නේද? එක එක හැඩතල තියෙනකොට ඒ නිසා විවිධ නම් දීලා තියෙනවා. විවිධ හැඩතල පාට, නම් ගම්, ಜಾති ආගම්, කුල කියන ඒවා හැදිලා තියෙන එකත්. මේ කියන කාරණාව කිසිම තර්කයක් විතරක කරන්නේ නැතුව අහගෙන ඉඳලා පස්සේ හිතලා බලලා තේරුම් ගන්න. දැන් ඒ විවිධාකාරයේ හැඩතල තියෙන මිනිස්සු කියන කොට්ටාසයට හැංගීම එකයිද? එකම හැංගීමද තියෙන්නේ? එකම විදියටද බඩගින්න දැනෙන්නේ? එකම විදියට සීත උෂ්ණ දැනෙන්නේ? නෑ. විවිධයිනේ. හැබැයි අපි හැදිලා තියෙන ඔක්කොම මොන පදාර්ථයෙන්ද? මොකද්ද මූල පදාර්ථය? පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක තමයි අපි ඔක්කොම මනුස්ස කියන එකට සම්බන්ධතාවය. මනුස්ස කියන එකට සම්බන්ධතාවය සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගේ උපාදාය නැත්නම් සතර මහා ධාතුව ඇසුරු කරගත්තු එක තමයි නිමල් කමල් සිරියාවතිල සොපිනෝනලා හැදෙන්නේ සතර මහා ධාතුවේ ඇසුර නිසා. පැහැදිලිද කියන දේ? කළු සුදු, උස මහත, කෙට්ටු කුල වශයෙන්, ಜಾති වශයෙන්, ආගම් වශයෙන් ඔක්කොම තියෙන සතර මහා ධාතු ඇසුරු කරන් තියෙන එකේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට දේශනා කළා තියෙනවා මේ සතර මහා ධාතු ටික වෙන් කරලා බැලුවහම ඔය කියන කිසිම කෙනෙක් ඒක ඇතුලේ නැහැ. සතුන්ට ගත්තත් එහෙම. දැන් මේ ගෙවල් හදලා තියෙන්නේ මොන වගේද? සතර මහා ධාතු වලින්. මෙහි ගෙවල් නම් කරන විදි තියෙනවනේ නේද? ඒ අනුව මේකට එක ගයක් එක නමක් කියනවා. තව ගයකට තව නමක් කියනවා. ඒ විදියට ගත්තහම දැන් ඒ හැම ගයක්ම හදන්න උපකාර වෙලා තියෙන මොනවද? සතර මහා ධාතු. හැබැයි ඒ ගෙවල් වලට උපාදාය වෙලා තියෙන වෙන එකක් නේ. වෙන වෙන නම් දීලා තියෙනවා. අපි හැමෝම මේ විදිහයි. වාහන ටික ගත්තහම අපි කවුරුත් ආපු වාහන එක එක තාලේ නේ. හැබැයි වාහන කියන එක හදන්න හේතුනේ මොනවද? යකඩ ටිකයි ඔය ඔය ටිකන එකතු වුනේ සතර මහා ධාතු ටික එකතු වුණා. හැබැයි දීලා තියෙන නම් ටික එක එක විදිහයි. දීලා තියෙන මිල එක එක විදිහයි. ඒකට කියන උපාදාය කියලා. පැහැදිලිද? එතකොට අපි හැමෝගෙම මූල පදාර්ථය එකයි. මූල පදාර්ථය උපාදාය ස්වභාවය නැත්තම් ඇසුරු කරගෙන ඉන්න ස්වභාවය විවිධයි. මට නිදිමත වෙන වෙලාවට නෙමෙයි ඔයත්තුන්ට නිදිමත එන්නේ. ඔයත්තුන්ට බඩගිනි වෙන වෙලාවට නෙමෙයි මට බඩගිනි වෙන්නේ. එකම විදිහක් නම් තියෙන්නේ අපි හැමෝගෙම. එහෙනම් අපිට එක සැරේට හැමදේම දැනෙන්න ඕන නේ. මේකේ විවිධත්වය විවිධ තැන් වලින් හැදිලා තියෙනවා. එහෙම තියෙන මේ මූල පදාර්ථ වලින් හැදුණු සතරමහා ධාතුන්ගෙන් සහ ඒක ඇසුරු කරගෙන ඉන්න රූපයන්ගෙන් හැදුණු ඒ ස්වභාවයට දුන්නු නමට කියනවා රූප කියලා. එතකොට මේ රූපය තනිකරම මේ ඔක්කොම තියෙන රූප අපිට ඇහැට පේන ස්වභාවය ඔක්කොම රූප. ඒ රූප ඇසුරු කරගෙන ඉන්න අපිට ඇහැකනනාසේ දිව ශරීරය හරහා මනස හරහා රූප ඇසුරු කරන අපිට වේදනාව කියලා එකක් හැදෙනවා. විඳීමක් හැදෙනවානේ. සුව වේදනා දුක් වේදනා කියලා දැනෙනවානේ. ඒ දැනෙන්නේ මොනවද? අතන රූප උපාදානස්කන්ධය, මෙතන වේදනා උපාදානස්කන්ධය. ඊට පස්සේ මේ දේවල් අපි නම් කරනවා, තීන්දුව තීරණ ගන්නවා. ඒ පිළිබඳ කල්පනා කරනවා. ඒකට කියනවා සංඥා උපාදානස්කන්ධ කියලා. ඒ පිළිබඳ මෙනෙහි කරමින් අපි විවිධ නිර්මාණ කරනවා නේද? දැන් මේකේ නිර්මාණය උනේ මේක නිර්මාණය කරන නිර්මාණ ශිල්පියාගේ හිතාන. ඒකට කියනවා සංස්කාර කියලා. දැන් අපි චිත්‍රමවනවා නේද හිතේ? දැන් පන්සලට අලුතෙන්ම ආපු වැඩි හිතේ නැති පන්සල කොයි වගේද කරන්නේ? කෙලින්ම ලංකාවේ පන්සලක චිත්‍රයේ හිතේ තියෙන කෙනාට හිතෙන්නේ මෙහි පන්සලොත් එහෙම තියෙනවයි කියලා නේද? එහෙම එන්නේ නැද්ද එතකොට? ඒ සිතුවිල්ල එනවා කියන්නේ මොකද්ද? සංස්කාරය. කෙනෙක් දැක්කේ නැහැ ෆෝන් එකෙන් විතරක් නම් අපි කතා කරලා තියෙන්නේ හමු වෙන්න ඉස්සෙල්ලාම යනකොට එයා මේ වගේ කෙනෙක් කියන මානසිකත්වයකින් අපි යනවද නැද්ද? ඒ යනකොට ඒකට කියන්නේ සංස්කාර හදාගෙන යනවා කියලා. විනිශ්චය. අපි තීන්දුව කරන විදිහ. එතකොට ඒ ටික ඔක්කොම හදන්න හේතුනේ මොනවද? විඥානයේ කියන අවස්ථාව. මේ කාරණා ටික තමයි අපිට හැමතිස්සෙම හැදෙන්නේ රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංඛාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ කියන අවස්ථා පහ හදන්නේ මේ ශරීරය සහ මේ හිත කියන කාරණා ටික අල්ලගෙන. එහෙම හද හදා ඉන්නකොට ඒ දැන් මේක ස්ථිරයි සැපයි මගේ සුභයි කියන ටික ගන්න එහෙනම් මොනවද මේ රූපය වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන අවස්ථා පහ තමයි මේ මමය මගේය හොඳයිය සැපයි ආදී විදියට Tamanට ලං කරගන්නේ. එහෙම ලං ගන්න එක හැම තිස්සේම ෂණයක් ෂණයක් පාසා ඇහැට රූපයක් පේන වාරයක් පාසා කනට ශබ්දයක් ඇහෙන වාරයක් පාසා දිවට රසයක් එන වාරයක් පාසා ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික හැදෙනවා. එකකට එක ගානේ හැදි හැදි හැදි හැදි හැදි හැදි හැදි හැදි යනවා. ඒකට කියනවා සංසාරය කියලා. ඒ නිසා ඔන්න ඔය කාරණාවේ තියෙන භයානකකම බරපතලකම තේරුම් කරලා දීලා ඒකට අහු වෙලා ඉන්න මේ සත්වයෝ මැරිලා ගිහිල්ලා බල්ලු බලල්ලු වෙලා ඉපදෙන එක නවත්තන්න. නයි පොළොංගු වෙලා ඉපදෙන එක නවත්තන්න. ප්‍රේතය භූතය පිසාචය කුම්භාණ්ඩය වෙලා ඉපදෙන එක නවත්තන්න. නිරයේ ගිහිල්ලා මහා දුක් විඳින එක නවත්තන්න. බුද්ධ ශාසනයක නමවත් අහන්න ලැබෙන්නේ නැති මහා බ්‍රහ්මතලවල ගිහිල්ලා ඉපදෙන එක නවත්තන්න. මිනිස්සු වෙලා ඉපදෙන එක නවත්තන්න. දෙවියන් වෙලා ඉපදෙන එක නවත්තන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒකට කියනවා සතිපට්ඨාන දේශනාව කියලා. සතිපට්ඨාන දේශනාවේ කායානුපස්සනාව තේරුම් ගන්නේ කායානුපස්සනාව කතා කරන්නේ උපාදානස්කන්ධවල රූපය පිළිබඳ තේරුම් ගැනීම සඳහා. ඔන්න අර්ථය එතනින් දැනගන්න. කායානුපස්සනාව කතා කරන්නේ මොකද? රූපය පිළිබඳ අර්ථය දැන ගැනීම සඳහා. ඊළඟට වේදනානුපස්සනාව කතා කරනවා වේදනානුපස්සනාව පුහුණු කරනවා වේදනා උපාදානස්කන්ධය තේරුම් ගැනීම සඳහා දුරු කර ගැනීම සඳහා ඊළඟට සංඥා සහ සංඛාර උපාදානස්කන්ධ දෙක දුරු කර ගැනීම සඳහා ධම්මානුපස්සනාව වඩනවා හතරවෙනි එක විඥාන උපාදානස්කන්ධය දුරු කර ගැනීම සඳහා චිත්තානුපස්සනාව වඩනවා ඔය විදිහටයි සතර සතිපට්ඨානය වඩන්නේ කායානුපස්සනා වඩන රූප උපාදානස්කන්ධය දුරු කරගන්න වේදනානුපස්සනා වඩන වේදනා උපාදානස්කන්ධය දුරු කරගන්න චිත්තානුපස්සනා වඩන විඥානුපාදානස්කන්ධය දුරු කරගන්න සංඥා සංඛාර උපාදානස්කන්ධ දුරු කර ගැනීම සඳහා ධම්මානුපස්සනාව වඩනවා ඒ හතර වඩනකොට උපාදානස්කන්ධ දුරු වෙනකොට අනිත්‍ය දේ නිට්ටයයි කියලා තියෙන සංඥාව දුරු වෙනවා. දුක් දේ සැපයි කියලා තියෙන සංඥාව දුරු වෙනවා. අනාත්ම දේ ආත්මයි කියලා ගත්තු සංඥාව දුරු වෙනවා. අසුභ දේ සුභයි කියලා ගත්තු සංඥාව දුරු වෙනවා. නিত্য දේවල් අනිත්‍යයි කියන නුවණ උපදිනවා. ඒකයි විසුද්ධිය නුවණ ප්‍රඥාව උපදිනවා කියලා කියන්නේ. ඊට පස්සේ සැපදේ දුකයි කියන ධර්මතාවය උපදිනවා. එළඹ ඉන්නවා. අනාත්ම දේ ආත්ම දේ අනාත්මයි කියන ධර්මයේ උපදිනවා. සුබ දේ අසුභයි කියන ධර්මයේ උපදිනවා. මේ காரணා හතර දුරු වෙනකොට ඒකට කියනවා රහත් වෙනවයි කියලා. ඒකට කියනවා නිවන් දකින්නයි කියලා. ඒකටමයි මේ කාරණාව ගන්නලා තියෙන්නේ. යම් කෙනෙක් සතර සතිපට්ඨානය වඩනවද අහනවද අරමුණ එතනයි. ඉතින් ඔන්න ඔය මූලික අරමුණයි සතර සතිපට්ඨාන දේශනාවේ තියෙන්නේ අපි පහුගිය දවස්වල ආනාපාන සතිය කොටසක් කතා කරලා තිබුණා. ඊට පස්සේ අපි ඉරියාපත නැත්තම් මේ සතර ඉරියව් ඇවිදින එක, හිටගෙන ඉන්න එක, වාඩි වෙලා ඉන්න එක සහ හාන්සි වෙලා ඉන්න කෙන ඉරියව් හතර තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ ඉරියව් හතරේ කොහොමද අපි සතිය පවත්වන්නේ කියන එක ගිය සතියේ කතා කළා. අද අපි ඒකට සමගාමීව තියෙන සම්පූර්ණ සිහිය පවත්වන්නේ කොහොමද කියන කාරණාවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු අපි වෙලාවේ හැටියට මේ පුහුණු කර ගැනීම නැත්නම් සාකච්ඡා කර ගැනීම කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරං භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. මේ විදිහට සිහිය පිහිටවන්න ඕනි තැන් කියනවා. කොහොමද කියන්නේ? අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති යෑම් ඊම් කරනකොට යනකොට එනකොට සම්පූර්ණ සිහියෙන් ඉන්නවා ඊළඟට ආලෝකිතේ විලෝකිතේ ඉස්සරහ පිටිපස්ස බලනකොට වටපිට බලනකොටත් සිහියෙන්ම බලනවා සම්මින්ජිතේ පසාරිතේ අකුලනකොට දිගාරිනකොට මොනවද අකුලන්නේ දිගාරින්නේ අතපය කුලනවා දිගාරිනවනේ. සම්මිංජිත පසාරිත. සංකෝචන සහ ප්‍රසාරණ කියලා දෙකක් කතා කරනව නේද විද්‍යාව? ඇකිලීම සහ දිගහැරීමනේ ප්‍රසාරණය කියන්නේ. එතකොට දිගහරිනකොට හකුලනකොට සිහියෙන් ඒ කටයුතු කරනවා. සංඝාටි පත්ත චීවර ධාරණ පාසිවුරු දරනකොට භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරගෙන මේක කියන්නේ උන්වහන්සේලා මූලිකත්වයේ තියාගෙන නිසා කියනවා සිවුරු අදිනකොට සිවුරු පොරවනකොට පාත්තර සිවුරු දරනකොටත් සිහියෙන් ඉන්නවා ගිහියත් අන්න කොහොමද දෙන්නේ ඇඳුම් පැළඳුම් අඳිනකොට ඇත්තෝ අඳින පැළඳින වර්ග ගොඩක් තියෙනවනේ ඒ විදියට ආයිත්තන් ආභරණේ හැමදේම අයිතියකට එතකොට ඒ හැම අවස්ථාවකම සිහියෙන් ඉන්නවා ඊළඟට අසිත පීත කායිත සායිත සම්පජානකාරී හොතේ කන බනකොට ඒ හැම අවස්ථාවකමත් සිහියෙන් කෑම්බීම් ආදී හැම දෙයකදීමත් සිහියෙන් ඒ කටයුතු කරනවා. ඊළඟට උච්චාර පස්සාවකම් මේ සම්ප්‍රජානකාරී හොති වැසිකිලි කැසිකිලි කරනකොටත් සිහියෙන්ම ඒ වැඩේ කරනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොති ගතේ තිතේ නිසින්නේ කියන්නේ යාම් ඊම් ඉදුම් හිටම් දැන් සතර ඉරියව් ටික සම්බන්ධ වෙනවා එතෙන්ට යන එනකොට ඉන්න වාඩි වෙනකොට හිටගෙන ඉන්නකොට හාන්සි වෙනකොට ඒ හැම අවස්ථාවකමත් සිහියෙන් ඉන්න මනස හිනුවණින් ඉන්නවා කියලා කියනවා. භාසිතේ කතා කරනකොටත් සිහියෙන්ම කතා කරනවා. තුන්හි භාවේ සම්පජානකාරී හෝ තුන්හි භාව කියන්නේ මොකද්ද? අපි යහනේ තුස්නිම් භූත වෙලා ඉන්නවද කියලා? ඒ මොකද්ද ඒ අදහස? නිශ්ශබ්දව ඉන්නවද කියන එකයි. තුන්නී භාව කියන්නේ නිශ්ශබ්ද කියන එකයි. නිහඬව ඉන්නවා කියන අපි මුකුත් නොකර ඔහේ බලාගත්තුවත බලාගෙන ඉන්නේ නේද? කල්පනා කර කර. නිශ්ශබ්දව ඉන්න වෙලාවටත් ඉන්න කියන්නේ කොහොමද? සිහියෙන්මයි ඉන්න කියලා කියයි. ඉතින් අජත්තං වා කායේ කායානුපස්සී විහෙති මේ විදියට කය අනුව බලනවා. දැන් මේ යාමීම් ඉදොම් හිටින් වටපිට බැලීම් කෑම්බීම් මේ සියල්ල කරන්නේ මොකෙන්ද? කය හරහා නේද? මේ කයේ දේවල් ටිකක් නෙමෙයි කියන්නේ. අපි කතා කරන්නේ කායානුපස්සනාව. ඈ අමතක කරන්න එපා. මේ ශරීරය ගැනයි කතා කරන්නේ. ඒතර මේ යෑම් මීම් ඉඳුම් හිටුම් කෑම් බීම් සියල්ල කරන්නේ මේ කය හරහා. එතකොට ඒ හැම අවස්ථාවකම සිහියෙන් ඉන්න කියනවා. ඒ සිහියෙන් ඉන්න කියන හේතුවක් තියෙනවා. ඒ හේතුව මේ ඇත්තන්ට සතිපට්ඨානය වඩනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඉස්සරහට යනකොට දැන් ඉස්සරහට යනවා යනවා යනවා කියලා මෙනෙහි කරන්නයි මේ තියෙන්නේ. ආපස්සට එනකොට දැන් එනවා එනවා එනවා කියලා මෙනෙහි කරන්නයි මේ තියෙන්නේ. වටපිට බලනකොට බලනවා බලනවා බලනවා කියලා මෙනෙහි කරන්නයි මේ තියෙන්නේ කියන තැනකට අර්ථයක් එනවා. එහෙම කරන එකත් එකක්. Taman ඇවිදිනකොට දැන් ඇවිදිනවා කියන එකෙන් ඇවිදින එක එකක්. ඒ කරන එකට අර්ථයක් තියෙනවා. දැන් අපි හිතමු ඉස්සරහට යනකොට මම දැන් ඉදිරියට යනවා කියලා මෙනෙහි කරනකොට මේ මෙනෙහි කරන්නේ මොකටද කියලා අර්ථයක් තියෙනවා. නිකම්ම මම දැන් ඉස්සරහට යනවා යනවා කියලා මෙනෙහි කරාට අර සංඥා විපල්ලාස දුරු වෙන්නේ ඉස්සරහට යනවා යනවා පිටිපස්සට එනවා එනවා නැත්තම් කනවා බොනවා කියලා මෙනෙහි කරා කියලා නිට්යයි කියලා හිතන් ඉන්න එක දුරු වෙන්නේ නැහැ. ආත්මයි කියලා හිතන් ඉන්න එක දුරු වෙන්නේ නැහැ. සැපයි කියලා හිතන් ඉන්න එක දුරු වෙන්නේ නැහැ. සුභයි කියලා හිතන් ඉන්න එක දුරු වෙන්නේ නැහැ. ඇයි? කන බොන එක මෙනෙහි කරයි කියලා කෙලස් නැති වෙන්නේ නැහැ. ඒකට කියන්නේ සිහිය කියලා. කරන දෙයට සිහිය පවත්වන. සිහිය පැවැත්වීම පමණකින් කෙලෙස් දුරවීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිහිය පවත්වන්නේ කෙලෙස් කපා ඉවත් කිරීම සඳහා. කෙලෙස් කපන විදිය තව එකක්. දැන් මේ උගන්වන්නේ සතිපට්ඨානය. සිහිය පිහිටුවන විදිය. සිහිය පිහිටෙව්වහම පිහිටුවාගත්තු සිහියේ ඉඳගෙන ඊට පස්සේ යන්න දැන් කෙලෙස් කැපිල්ලක් ඒ කෙලෙස් කපන වැඩපිළිවෙල මේකෙම බුදුරජාණන් වහන්සේ උගන්වනවා. ඇයි දැන් මේ විදියට කොහොමද මේ කය පිළිබඳව අපි සිහියෙන් ඉන්නේ සම්පූර්ණම තස්ස ඒවං අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති මේන් මේක බොහෝම වැදගත් කාරණාවක් සතිපට්ඨානය කරන අයට වඩන අයට ඇයි අපි මේ හුස්මට සිහිය පිහිටෙව්වේ? ඇයි අසුබෙහ වඩන්නේ? ඇයි නවසීවතික භාවනාව වඩන්නේ? ඇයි අපි මේ ඉරියාපතය වඩන්නේ? ඇයි අපි මනස සිහිනුවණින් කරන හැම දෙයක්ම අඩුම නිහඬව හිටියත් සිහිය පිහිටවන්නේ ඇයි කියන එකට උත්තරේ තමයි මේක. මොකක්ද උත්තරය? තස්ස ඒවං අපමත්තස්ස. දැන් මෙහෙම වඩන කෙනාට මොකද්ද වෙන්නේ? අපමත්තස්ස අප්‍රමාදීව නිවන් ලබා ගැනීමේ අරමුණින්ම වඩන කෙනාට කියන අප්‍රමාදී වෙන කෙනා කියලා. ප්‍රමාද වෙන්නේ නැතුව වඩන කෙනා. ආතාපි කෙලස් තවන වීරිය තියෙන කෙනාට කියනවා. එතකොට නිවනටම මෙහෙවපු සිත් ඇතුව කෙලස් තවන වීරියෙන් යුතුව එතකොට පහිතත්ස්ස කියන්නේ නිවනට මෙහෙවු සිත් ඇතුව ඉන්න කෙනා තමයි දැන් මේ සතිපට්ඨානයේ වැඩන කෙනා. කායानुපස්සනාව වඩන කෙනා නිවනට මෙහෙවපු සිත් ඇතුව නිවන ඉලක්ක කරගෙන වීරියෙන් යුතුව මේක කරගෙන යන කෙනා ඒ කෙනාට ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. කරන හැම දෙයකම ඉරියව්වලට Taman සිහිය පැවැත්වීම නිසා සිහියෙන් ඉඳීම නිසා ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ප්‍රතිඵලය තමයි මෙතන උදා කරගන්න ඕන. අපි දැන් ඇයි මේ ඉස්සරහට යන එක ගැන සිහිය පිහිටුවන්නේ වාඩි වෙලා ඉන්න එක ගැන සිහිය පිහිටුවන්නේ සක්මන් කරන එක ගැන සිහිය පිහිටුවන්නේ මෙන්න මේ අර්ථය ලබා ගැනීම සඳහා ඒ කරනකොට දැන් මේ ආනාපාන සතිය වැඩුවත් අසුබය වැඩුවත් මේ සතිපට්ඨාන ක්‍රම ටික වඩනකොට මේ අර්ථය එන්නේ නැත්තම් අපි සතිපට්ඨානය වඩන විදිය වැරදි. ඒ ප්‍රතිඵලය අපිට එන්න ඕන. ඒ එන විදියට වැඩෙන්න ඕන. එතකොට ඒකාන්තයෙන් ඒ අර්ථය එනවා. මොකක්ද ඒ අර්ථය? යේ ගේහසිතා සරසංකප්පාතේ පහී යන්ති. ගේහසිත සරසංකප්ප මොකද්ද මේ ගේහසිත සරසංකප්ප කියන්නේ? පංචකාමය මුල් කරගත්තු සංකල්පන. පංචකාමය මුල් කරගත්තු සංකල්පනා ටිකක් අපිට තියෙනවා. කොහොමද? ඇහැට රූප පේනකොට මනාපමනාප උපදිනවනේ. ඇහැට රූප පේනකොට කැමැති අකමැති උපදිනවා. කනට ශබ්ද ඇහෙනකොට මනාපමනාප උපදිනවා. දිවට රස දැනෙනකොට මනාපමනාප උපදිනවා. නහයට ආග්‍රහණයනකොට මනාපමනාප උපදිනවා. ඇඟට ස්පර්ශයනකොට මනාපමනාප උපදිනවා. මනසට අරමුණු වෙනකොටත් මනාපමනාප උපදිනවා. මෙතන පංචකාමය ගැන කතා කරන්නේ මනස කතා කරන්නේ නැහැ එතෙන්දී. එතකොට පංචකාම ගුණික අරමුණු නිසා අපිට ගේහ සිට සංකප්ප සර සංකප්ප හෙවත් පංචකාම අරමුණු උපදිනවා අපිට. මනාපමනාප උපදිනවා. මේ මනාපමනාප උපදින්නේ කොහේදද? මනාපමනාප උපදින්න ඇහැ කනනාසය තියෙන මේ ශරීරේනේ. ශරීරයට කියන අනිත් නම රූපනේ. එතකොට මේ රූපය පාවිච්චි කරනකොට මේ කය පාවිච්චි කරනකොට මේ ඇහැ හරහා බලනකොට එහෙනම් ඔන්න මනාපමනාප උපදිනවා. දැන් මේ ඇහැ කියන එක කයටයි තියෙකක්නේ. එතකොට කය හරහා බලන්න කියන්නේ ඒක. දැන් ඇහැට රූපේ පේනකොට මනාපමනාප උපදිනකොට ඒ මනාපමනාප වලට අනුව නෙවෙයිද ඔය ඇත්තු දැන් මේ හැසිරීම කරන්නේ. ඔය ඇත්තෝ අපි කවුරුත් මනාපමනාප අනුව නෙවෙයිද මේ ලෝකෙ මේ හැසිරෙන්නේ. මනාපමනාප අනුවනේ. මනාපදේ ලං කර ගැනීමටත් අමනාපදේ බැහැර කිරීමටත් කියන දෙකේ අපි ඉන්නවා. මනාපදේ ලං කර ගන්නකොට සුඛ වේදනා කියනවා අමනාපදේ ඈත් කරනකොට දුක්ඛ වේදනා කියනවා ඈත් කරාට ඈත් වෙලා නෙමෙයි දෙකම ලං වෙලා අපිට පේන්නේ අපි අකමැති නිසා අයින් කරා දැන් ඒකෙන් නිදහස් කියලා අකමැත්ත කියන්නේ අනිත් පැත්තට අපේ කැමැත්ත නිසා සෝ වේදනාවයි දුක් වේදනාවයි දෙකම අපි ළඟ ඉන්නවා ඊට පස්සේ එහෙම නැත්නම් අකමැති ඒවා ඔක්කොම ඉවත් කරපු තරමෙන් දැන් අපි එහෙනම් දුකෙන් නිදහස් වෙලා තියෙන්න ඕනේ එහෙම එකක් වෙලා නැහැ නේද අපිට එහෙම වෙලා නැහැ අමනාපක ඉවත් කරන්න කරන්න ඒක කැමැත්තෙන් අපි ළඟට එනවා ඒත්. ඒ එන්නේ අමනාප වස්තුව නෙමෙයි අමනාප සිත එනවා. අමනාප සිත උපදින්නේ බාහිර නෙමෙයි තමන් තුළ තමන් තුළ අමනාප සිත උපදිනකොට ඒ සිත ඉන්නේ කාත් එක්කද? මනාප සිත උපදිනකොට ඉන්නේ කාත් එක්කද? ඒත් තමන්. දැන් ගේහසිත සර සංකප්ප කියන්නේ ඒවට. තමන් තුළ මනාප අමනාප උපදිනවා. ඒ උපදින මනාපමනාප දැන් උපදින අවස්ථා හතර මොනවද? වාඩි වෙලා ඉද්දිත් ඔය මනාපමනාප උපදින. ඇවිදින කොටත් ඔය මනාපමනාප උපදිනවා. හාන්සි වෙලා ඉඳගෙනත් මනාපමනාප උපද්දවනවා. නේ? නිකන් හිටගෙන හිටියත් මනාපමනාප උපදිනවා. වාඩි වෙලා ඉඳන් ඉන්ද්‍රිය පහෙන් අපි ඕපදූප කතා කරමින් විවිධ දේවල් බලමින් කියමින් හිත මනාපමනාප උපදවන්නේ නැද්ද? මේ උපදින්නේ මොනවද? කෙලස්. ඇවිදින ගමන් බැන බැන ඇවිදිනවා. ප්‍රශංසා කර කර ඇවිදිනවා නේ. ඇවිදින ගමන් කෙලෙස් හැදෙන්නේ නැද්ද අපිට? හැදෙනවා. මනාපමනාප හැදෙන්නේ නේ. ඊළඟට හාන්සි වෙලා ඉන්න ගමන් ඇඳේ හාන්සි වෙලා ඉඳන් හරම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියන සිතුවිලි එන්නේ නැද්ද? එනකොට මනාපමනාප සිතුවිලිනේ උපදින්නේ. ඒ උපදිනකොට කෙලෙස් හැදෙන්නේ. ඊළඟට හිටගෙන ඉන්නකොටත් ඒත් ඒ විදිහටම හැදෙනවා. දැන් ඔය ඉරියව් හතරෙම ගේහසිත සර සංකප්ප හෙවත් පංචකාම ගුණික මනාපමනාපසිත අපිට උපදිනවා. මනාපමනාපසිත උපදිනවා. ගිහි පැවිදි ભેදයක් නැහැ. ලොකු කුඩා ભેදයක් නැහැ. උගත් නුගත් ભેදයක් නැහැ. තත්වයක් තරාතිරමක ભેදයක් නැහැ. කාටත් උපදින්නේ ওই කාරණා ටිකම තමයි. තිරිසන් සතුන්ට පවා ඒක සිද්ධ වෙනවා. දෙවියන්ට පවා සිද්ධ වෙනවා. අපායේ ඉන්න සතුන්ට පවා ඒ දේ සිද්ධ වෙනවා. කාටත් මේ පංචකාම ගුණික අරමුණු ටික සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට දැන් එහෙනම් මොකටද සතිපට්ඨානය වඩන්නේ? මොකටද කායානුපස්සනාව වඩන්නේ? මොකටද මේ ඉරියාපතය වඩන්නේ? මෙන්න මේ උපදින පංචකාම ගුණික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු ටික ඇහැ කනනාසය දිව ශරීරය හරහා ඇවිල්ලා ඒ ටිකෙන් මනාප අමනාප ඉපදිලා ඒ මනාප අමනාප නේද උපදින්නේ අපිට මනාප අමනාපනේ උපදින්නේ ඔය උපදින මනාප අමනාප ටික මගේය මමය මගේ ආත්මයයි කියලා එකක් අපිට හැදෙනවා ඒ උපදින මනාප අමනාප ටික ස්ථිරය සැපය මගේය සුභය කියන සංඥා ටිකක් අපිට හැදෙනවා අපි යෝක දැනගත්තත් නැතත් අපිට හැදෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන්නේ මේ සංසාරේ භයානකයි කියලා. මේක දැනගෙන යන්තම් හරි ඉන්න කෙනාට ගැළවිල්ලක් තියෙනවා. නොදන්නා අයට මේ සංසාර දුකම හිමි වෙනවා කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා. අපි හිතන්නේ දන්නේ නැති නිසා සමාව හම්බ වෙනවයි කියලානේ. නොදන්නාකම තමයි දඬුවම් හම්බෙන්න තියෙන බරපතලම සිද්ධිය. නොදන්නාකම තමයි දනුවන් හම්බෙන්න තියෙන බරපතලම සිද්ධිය. දන්නකම නිසා ගැලවෙන්න පුළුවන් උපක්‍රම කරලා. උපක්‍රමෙන් ගැලවෙන්න පුළුවන්. නොදන්නා කෙනාට ගැලවෙන්න බෑ. අකුසලය අකුසලය හැටියට දන්නේ නැති කෙනාට ලැබෙන අකුසල විපාකය බරපතලයි. අකුසලය අකුසලය හැටියට දන්න කෙනාට ලැබෙන ප්‍රතිඵලය මේ බරපතල නෑ. හේතුව එයා අකුසලය නිසා විපාක විඳිනයි කියලා දැනගෙන කට්ටි පනින්න පුළුවන්කම තියෙනවා එයාට. එයාට බේරෙන්න පුළුවන් ඒකෙන්. ඇයි? අකුසලයේ අකුසලයේ හැටියට දන්න කෙනාට කුසල් කරන්න පුළුවන්. ඒතකොට අකුසලෙන් ගැටි පැනිල්ලක් වෙනවා. අකුසලයේ අකුසලයේ හැටියට දන්නේ නැති කෙනා අකුසලයේම බැහැගෙන ඉන්නවා. එයා දන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඒකයි භයානකකම කියලා කියන්නේ. ඒතකොට මේක මෙහෙමයි කියලා දන්න කෙනාට ගැළවිල්ලක් තියෙනවා. නොදන්නා කෙනාට සසරම තමයි පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් එහෙනම් මේ යෑමී මිදුම් හිටුම් කියන මේ දේවල් වලට සිහිය පිහිටුවන්නේ මොකටද? ඒ සිහිය පිහිටුවන්නේ ඇයි මේ ඉරියව් හතරෙදිම මේ හැම අවස්ථාවක අපි කරන හැම දෙයකදීම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ටික අපිට ඇතුල් වෙනවා. ඇහ කන නාසය දිව ශරීරය කියන මේ ටිකෙන් මේ ටික ඇතුල් වෙනකොට මනාප අමනාප කියන දේවල් හැමතිස්සෙම අපි තුල ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙනකොට අපි තුල මේ සියල්ල ස්ථිරයි සැපයි ආත්මයි අනේ රසයි හොඳයි කියාගත්තු මනසක් ගොඩ නැගෙනවා. ඒ මනස ගොඩ නැගෙනවා කියන්නේ රූප උපාදානස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ උපදිනවා. මේ උපාදානස්කන්ධ පහ තමයි ඊළඟට අනේ හොඳයි ස්ථිරයි සැපයි කියලා මේ අපි ගන්නෙ. ඒ ගැනීම තුලම ජාතිය, ජරාව, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක් දුම්නස් සියල්ල උපදිනවා. ඇසුරු සැනකින් මේ සියල්ල උපදිනවා එක්කෙනෙකුට. එක එක සිතට එක එක ජාති ජරා මරණ හට ගන්නවා. අන්න ඒ අවස්ථාව දුරු කරලා දෙන්න මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අඩුම මේ යාමී මිදුම් හිටුම් කරන කන බොන අඳින පළඳින ටිකටත් සිහිය පිහිටුවන්න කියලා. එතකොට අපි කන කෑම එක හරහා කෙලෙස් උපදිනවා. සසර හැදෙනවා. අඳින ඇඳුමෙන් සසර හැදෙනවා. අපි කරන හැම දෙයකින්ම සසර හදනවා. ඒ හදන එක නවත්තන්න බුදුරජාණන් වහන්සේ නැත්තම් මේ පංචකාම ගුණික අරමුණු ටික උපදින එක නවත්තන්න කායානුපස්සනාව වඩන්න කියලා දේශනා කළා. දැන් කොහොමද දැන් ඇවිදිනකොට පංචකාම ගුණික අරමුණු හැදෙන්නේ නැති වෙන්නේ ඇවිදින්නේ? එකක් තමයි ඇවිදිනකොට ඇවිදිනවා කියන තැනින් ඉන්නකොට අර මනාපමනාප හැදෙන්නේ එතකොට දන්නේ මොකද්ද? ඇවිදිනවා කියන එක විතරයි. මනාපමනාප උපදින්න ඉඩක් හම්බෙන්නේ නැහැ ඒ හිතට. ඊළඟට වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නවා කියලා දැනගෙන ඒක විතරක්වත් මෙනෙහි කරනකොට මනාපමනාප උපදින්නේ නැහැ. ඊළඟට තව උපක්‍රමයක් තියෙනවා අපිට. ඇවිදිනකොට ඔය ඉරියව් හතරේදීම මෛත්‍රී සිත වඩ වඩා වඩ වඩා පුහුණු කර කර පුහුණු කර කර අපිට ඒ කටයුතු කරන්න පුළුවන් නම් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන මානසිකාර්ය කර කර කර කර අපිට ඇවිදින කියන කනබොන හැමදේම කරන්න පුළුවන් නම් ඒ හරහා අපිට උපදී විද්ද මනාපමනාප නෑ මේ මනාපමනාප නවත්තන එකක් මම මේ කියන්නේ මනාපමනාප නවත්ත ගන්න විදිය ඊළඟට මේ ඉරියව් හතරෙදිම බුදුගුණ මනසිකාරය අඩුම තරම ඉතිපිසෝ ගාතාව හරි කිය කියා කිය කියා මෙනෙහි කර කර එහෙන්න කියන්න ඕනේ නැහැ මනසිකාරය. මනසිකාර කරනකොට මේ යෑමී මිදුම් හිටුම් හරහා උපදින මනාපමනාප ටික දුරු කරගන්න පුළුවන්. මරණානුස්සතිය වඩන ගමන් අසුභානුස්සතිය වඩන ගමන් මේ ඉරියව් හතරදී උපදින මනාපමනාප දුරු කරගන්න පුළුවන්. දැන් මේ ඉරියව් හතරට සිහිය පිහිටුවන්න කියන්නේ යන එන කන බොන අඳින පළඳින මේ හැම අවස්ථාවකම සිහිය පිහිටුවන කියන්නේ ඒකට සිහිය පිහිටෙව්වට කෙලෙස් නැති වෙන්නේ නෑ. ඒකට සිහිය පිහිටෙවුවට නිවන් දකින්නේ නෑ කවුරුත්. මොකක්ද අරමුණ? ඒකට සිහිය පිහිටුවීම තුලින් මනාපමනාප නොහැදී තියෙන්න ඕන. පැහැදිලිද කියන දේ? මනාපමනාප හැදෙන්නේ නැත්තම් විතරයි කෙලස් නැති වෙන්නේ. මනාපමනාප හැදෙනවා නම් කෙලෙස් හැදිලා. එතකොට තමන් යන එනකොට කන බොනකොට අඳින පළඳිනකොට මේ හැම අවස්ථාවකම සිහිය පිහිටුවාගෙන ඉන්නකොට නැත්නම් බුදු ගුණ ආදී මානසිකාර කර කර ඉන්නකොට තව දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? දැන් හිතන්න ඇවිදිනකොට කවුරු හරි දැක්කහම මේ අසවලා කියන එකක් අපිට උපදිනවනේ හිතට. ඒ අසවලා කියලා උපදිනකොටම එයා හොඳ කෙනෙක් නරක කෙනෙක් ආදී විදිහට සිතුවිලි උපදිනවනේ අපිට. ඒ උපදිනකොට ඒ ඔක්කොම උපදින්නේ එයා තුල අපි චිත්‍ර වශයෙන් දැක්කද නැත්නම් හිතේ දුපදින්නේ මේ ටික. හොඳ නරක වශයෙන් කෙනෙක් දිහා බලලා අපි හිතන්නේ හිත තුලින්නේ. ඒ හිත තුලින් උපදිනකොට මම හිතෙන් හදා ගන්නවා සත්වයෙක් ඉන්න බව. පුද්ගලයෙක් ඉන්න බව. කෙනෙක් ඉන්න බව. එහෙම හිත තුල ඇති වෙනවා මේ සත්වයෙක් පුජ්‍යලයක් සංසාරයක් තියෙනවයි කියලා. එහෙම උපදිනකොටම අහවලා නරක කෙනෙක් අහවලා හොඳ කෙනෙක් කියන මානසිකාරයට අපි එනවා. ඒ එනකොටම අහවලා හොඳයි නරකයි කියන මානසිකාරවලට එනකොට කෙලෙස් ඉපදිලා. ඒ ඉපදුනේ කොහෙද? අහවලා තුලද තමන් තුලද? තමන් තුල ඉපදුනේ නේ. දැන් මේ තමන් ඇවිදිනකොට යන එනකොට මේ හැම අවස්ථාවකම තමන් තුළ සිහිය තියාගන්න කියන්නේ නැත්තම් ඒ ඉරියව්වේ සිහිය පවත්වන්න කියන්නේ ඇයි? මේ ඇහැ කනනාසය ටිකෙන් බාහිර සම්බන්ධතා ටිකේ අරමුණු අරගෙන මේ අහවලා අහවල් දේ එයාලා හොඳයි නරකයි ආදී විදියට විනිශ්චයක් හදනවනේ මනසේ. අන්නේ හදන විනිශ්චය තමයි මනාපමනාව. ඒ හදන විනිශ්චය නිසා අපි කෙලෙස් උපදවනවා. එතකොට ඒ උපදින කෙලෙස් වලට තමයි කියේ පංචකාම ගුණික අරමුණු කියලායි රූප ශබ්ද ගන්ධ රස හරහනේ දොයි ටික එන්නේ. ඒ එනකොට උපදවන කෙලෙස් වලට කියන පංචකාම ගුණික අරමුණු කියලා. දැන් යම් කෙනෙක් සිහිය පිහිටුවාගෙන මේ පංචකාම ගුණික අරමුණු වලින් හිත නිදහස් කරනකොට සතිපට්ඨානය නිසා පංචකාම ගුණික අරමුණු ටික නැති වෙනවා. ඇයි නැති වෙන්නේ? සිහිය පිහිටුවීම නිසා සතිපට්ඨානය නිසා යාම් මීම් ආදී ඉරියව්වල සතිය පැවැත්වීම නිසා පංචකාම ගුණ කර්මණු ටික හැදෙන එක නවතිනවා. ඒ නවතිනකොට මේ බාහිර අල්ලගෙන හොඳයි නරකයි කියන එක නේද මේ නවත්තන්නේ. පැහැදිලි නේද මේ කියන දේ? බාහිර දේ අල්ලගෙන හොඳයි නරකයි කියලා හදන්නේ හිතේනේ. ඒ හදන එක නවත්තනවා. ඒ හදන එක නවත්තනකොට හිත බාහිරට යන එක නවතිනව නේද? ඒ නවතිනකොට කියනවා හිත ඇතුළේම පවතිනවයි කියලා. ඒකට කියනවා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති කියලා. බාහිරට හිත ගිහිල්ලා මනාපමනාප හදාගෙන එන එක නවත්තනවා මේ යන එන කන බොන අඳින පළඳින මේ ඉරියව් ටිකට සිහිය පවත්වනවා. බාහිර පංචකාම අරමුණු කරගෙන රූප ශබ්ද ගන්ධ රස නැත්තම් අහවලා අහවල් දේ කිය කිය අපි හදන මනාපමනාප ටික නවතිනවා අපි ඒ වගේ නිදහස් වෙනකොට හිත එක තැනක තියෙනකොට ඒ ටික එක තැනක තියෙනකොට හිත එහෙනම් කොහෙද නවතින්නේ? Taman තුල ඇතුළෙම නවතිනවා. ඇතුළෙම නවතින හිත ඇතුළේ නවතින එකට අපි වෙන වචනයක් කියනවා. එකඟ වෙනවය කියලා. සමාධිගත වෙනවය කියලා. සංසුන් වෙනවය කියලා. දැන් ආයෙ ගන්න මෙහෙම අර්ථයක් භාවනා කරන්න වාඩි වෙන බොහෝ දෙනෙක් කියනව නේද හිත දුවනවා කියලා. එතකොට මේ හිත දුවලා තියෙන්නේ මොනවත් එක්කද? බාහිර පංචකාම ගුණික අරමුණු අරමුණු කරගෙන හිත දුවනවනේ. භාවනාවට වාඩි වුණාම හිත විසිරෙනවා කියන්නේ මොකක්ද එහෙනම්? පංචකාම ගුණික අරමුණු මතක් වෙනවා කියන එකයි. එහෙනම් ඒ අරමුණු අතහැරෙනකොට තමන් වාඩි වෙලා ඉද්දිත් හිටගෙන ඉද්දිත් ඇවිදිද්දිත් හාන්සි වෙලා ඉද්දිත් කනබන මේ හැම ඉරියව්වකම බාහිර දෙයක් තියනවා කියන හැඟීමෙන් හදන මනාපමනාපේ නවතිනවා. පැහැදිලිද මේ කියන එක? බාහිර දෙයක් අල්ලගෙන හදන මනාපමනාපය නවතිනවා. එතකොට හිත පිටට යන්නේ නෑ. හිත ඇතුලේ තැම්පත් ඇතුලේ තැම්පත් වෙන හිත එන්න එන්න එන්න එන්න එන්න එන්න ඒකාග්‍රතාවය හදනකොට ඒකට කියනවා හිත සංසුන් වෙනවා තැම්පත් වෙනවා තැම්පත් වෙන හිත සමාධියකට අරගෙන යනවා ඒ සමාධිය තමයි දියුණු කරන්න කියලා කියන්නේ ඒ විදිහට තමයි කායගත සතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් එතකොට පැහැදිලිද මේ ඉරියව් වලට අරමුණු පවත්වන්නේ මොකටද කියලා ඉරියව්වලට අරමුණු පවත්වන්නේ පංචකාම ගුණික අරමුණු හදලා මනාපමනාප හදන එක හිතේ නවත්තන්න. ඒක නවතිනවා කියන්නේ බාහිර දේවල් එක්ක සටන් කරන එක නවතිනවා කියන එකයි. හැප්පෙන ඇලෙන එක නවතිනවා කියන එකයි. ඒක නවතිනවා කියන්නේ අපේ හිත අපි තුලම තැම්පත් වෙනවා කියන එකයි. ඒකට කියනවා සමතය වඩනවය කියලා. මෙහෙම වඩාගත්තු සමතේ අවසාන කොට සහගන්න දැන් මේ විදියට මේ හිත තැම්පත් කරගන්න එක නෙමෙයි මුලින් උගන්වන්නේ. ඕකට කිව්වේ සතිපට්ඨානය කියලා. දැන් මෙච්චර වෙලා අපි මේ කතා කරේ මොකද්ද? සිහිය පිහිටුවන විදිහ. පැහැදිලිද? සිහිය පිහිටුවන්නේ කොහොමද කියන එකයි මේ කතා කළේ. දැන් එතකොට සිහිය පිහිටුවා ගත්තා. සිහිය පිහිටුවා ගත්තාම ඒකට කියනවා භාවනා ක්‍රම දෙකයිනේ අපේ උගන්වන්නේ ශාසනයේ ප්‍රධාන වශයෙන්. මොනවද? සමත සහ විපස්සනා. සිහිය පිහිටුවා ගැනීම හෙවත් සතිපට්ඨානයට කියනවා සමතය කියලා. සමතය කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. දැන් සිහිය පිහිටුවා ගත්ත කොහොමද බාහිර අරමුණු කළා පංචකාම ගුණික අරමුණු හදන එක නවත්තමින් සිත නැවැත්තුවා හිත පිහිටෙව්වා ඒ පිහිටුවාගත්තු හිතේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉති අජ්ජත්තන්වා කායේ කායානු පස්සේ විහරති අභ්‍යන්තර කයෙත් ඒ ස්වභාවය දකිනවා. අභ්‍යන්තර කය කියන්නේ මොකද්ද? මේ හදාගත්තු කය. තමන්ගේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදුණු මගේ කියන මේ කය දිහා බලනවා. හැබැයි බලන්නේ මගේ කය කියන හැඟීමෙන් නෙවෙයි. සතර මහා ධාතුන්ගෙන් හැදුණු මේ කය කියන තැනින් බලනවා. බහිද්දාව බහිද්ද නැත්නම් බාහිර තියෙන කයේ ස්වභාවයත් බලනවා. බාහිර කය කියන එක හදන්නේ කොහෙද? දැන් මෙතන ඉන්න අය දැක්කහම අමේ ඉන්නේ මිනිස්සු කියන එකක් එන්නේ කොහරද? හිතට එනවනේ. එතකොට අර බාහිර අල්ලලා හිතේ හදන එකයි එතකොට බාහිර සම්මතාවෙත් වෙන්නේ. හැබැයි බාහිරක් සකස් වෙන නිසා තමයි අපි හදන්නේ විදිහ. එතකොට බාහිර තියෙන ස්වභාවයත් මේ සතර මහා ධාතු ස්වභාවයයි කියලා මෙනෙහි කරගන්න. ඊළඟට අභ්‍යන්තර බාහිර දෙක එකට දාලා බලන්න. ඇයි දන්නවද එහෙම කරන්නේ? අභ්‍යහන්තරය විතරක් බලබලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරනකොට අභ්‍යහන්තරයක් නැහැයි කියලා පේන්න පටන් ගන්නවා. බාහිරක් තියෙනවයි කියලා පේන්න පටන් ගන්නවා. අභ්‍යන්තරය විතරක් බැලුවොත් අභ්‍යන්තරේ නැති බවත් බාහිර තියෙන බවත් පේන්න පටන් ගන්නවා. බාහිර විතරක් නැහැයි නැහැයි කියලා බැලුවොත් ඒකෙන් වෙන්නේ අපිට වෙනම අනර්ථයක් හැදෙනවා. ඇයි? අපි කරන්නේ රූප නැහැ, සද්ද නැහැ, රස නැහැ, ගන්ධ නැහැ කියන එකනේ. එහෙම එකක් නැහැ ලෝකේ. ඒක නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බාහිර රූප, ශබ්ද, ගන්ධ කියන එක අරමුණු වෙන්නේ අපි අරමුණු කරපු නිසානේ. රූපය කියන එක හිතේනේ හැදුවේ. ශබ්දය කියන එක හිතේ හැදුවේ. ගන්ධය කියන එක හිතේ හදන්නේ. එතකොට බාහිර විතරක් නැහැයි කිය කියා අනිච්චන් දුක්ඛන් කියලා බාහිරට විතරක් කියනකොට වෙන්නේ මොකද? බාහිර නැති බවත් ඇතුලේ එහෙනම් තියනවා කියන හිගුත් බාර ගන්න. ඒ නිසා දෙපැත්ත බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෙපැත්තම එක විටත් බලන්න කියලා. අභ්‍යන්තරයි බාහිරයි දෙකේම තියෙන්නේ ඒකමයි කියලා. බාහිර තියෙන දේ සකස් වෙන්නේ බාහිරක් සකස් වෙන්නේ අභ්‍යන්තරය සකස් වෙන නිසා. අභ්‍යන්තරය සකස් වෙන්නේ බාහිර කියලා එකක් අරමුණු කරන නිසා. අභ්‍යන්තරය සකස් වෙන්නේ නැත්නම් බාහිරක් අරමුණු වෙන්නේ නැහැ. බාහිරක් අරමුණු වෙන්නේ නැත්නම් අභ්‍යන්තරය කියලා එකක් හැදෙන්නේ නැහැ. ඔය දෙකම නවත්තන්නයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය දේශනා කළේ. ඒකට කියනවා ශූන්‍යතාවයේ දකිමින් යන ගමනක් කියලා. ඉතින් ඕක තේරුම් ගන්න මේක ටික ටික ටික ටික තේරුම් ගන්න ඕනි කාරණාවක් එක සැරේට මේක ලොකු වැඩි බර වැඩි වෙනවා. නමුත් බර වැඩි කියලා තේරලා හිටියොත් එහෙම ආයේ තේරුම් ගන්න කාලෙකුත් නැහැ. මොකද ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති කාලේ ආපු ගමන් මේවා තේරෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, දැනගන්න බෑ, තේරෙන්නේ, හිතා ගන්න බැරුව යනවා. දැන් තමයි හොඳම කාලේ. එතකොට දැන් අභ්‍යන්තරයේත් බාහිරත් ඒ විදිහට දැකලා එහෙම දකින්නකොට මේ දකින්නේ කොහමද? ඇතිවීම නැතිවීම වශයෙන් තමයි දකින්නේ. හුදෙක්ම උනේ මොකද්ද? මේ හිත බාහිර රූප අරමුණු කරලා මනාපමනාප හැදුවා ඒ මනාපමනාප කියන්නේ ඇති වෙලා නැති වෙලා යන දේවල් කියලා මෙනෙහි කිරීමයි විදර්ශනා කර ගැනීමයි මේකේ උගන්වන්නේ. ඒකේ කතා කරන්නේ මොකද්ද? නුවණින් බලනවා. නුවණින් බලන්නේ ඇයි? මේ තුල මේ හුදෙක් වෙන්නේ අරමුණු සම්බන්ධතාවය හරහා හැදුණු මනාපමනාප සංකල්පනා ලෝකයක් පමණයි මේක සත්වයෙක් පුජ්‍යලයෙක් නෙවෙයි කියන ධර්මතාවයටයි එන්න තියෙන්නේ. බාහිරින් රූපේ පේනකොට මේ අහවලා කියන සංඥාව එනවනම් සත්පුජ්‍යල සංඥාව ඇවිල්ලා. දැන් මේ සමත විදර්ශනා වඩන්නේ මොකටද? සතිපට්ඨානය වඩන්නේ මොකටද? බාහිර අරමුණු වෙනකොට මේ ඉන්නේ අහවලා අහවල් දේ කියන සංඥාව එන එක නවත්තන්න. ආයෙත් කිව්වොත් දැන් මේ දේවල් මිනිස්සු පේනකොට මේ අහවලා අහවල් දේ කියලා එකක් අපි එතෙන්ට දාලා බලනව නේද? අහවලා මේ ඉන්නේ අසවල් දේ මේ තියෙන්නේ කියලා අපි බලනවනේ. එතකොට ඒ පැත්තට අපේ හිත යොමු කරනවා අපි නේ. යොමු කළා එතන කෙනෙක් ඉන්න බව දෙයක් තියෙන බව නේද අපි පිළිගන්නේ. ඒකට කියනවා කෙලෙස් හදනවාය කියලා. එතකොට දැන් මේ සතිපට්ඨානයෙන් උගන්වන්නේ මොකද්ද? හිත ඇතුළෙම තියාගන්න කියලා. විසිරවන්න එපා කියලා. සතිපට්ඨාන කියන්නේ මේක. එතකොට එහෙම සිහිය පිහිටුවද්දි මොකද වෙන්නේ මේක වඩද්දි මොකද වෙන්නේ අර බාහිර සත්වයේ කුජලයක් හදන එක නවත්තනවා. බාහිර කෙනෙක් ඉන්න බව දෙයක් තියෙන බව කියන මනස දුරු කරගෙන විදර්ශනාව වැඩෙන්න උපකාර වෙනවා. ඒ වැඩෙන්න උපකාර වෙන එකට අපි කියනවා සමත විදර්ශනා වඩනවාය කියලා. මේ වඩන්නේ මොකටද? ඥානමත්තාය සතිපට්ඨානෙ දියුණු කරන්නේ මොකටද? මතුවෙහි නුවණ උදා කර ගැනීම සඳහා නුවණ කියන්නේ මොකද්ද මගඵල ලබා ගැනීම සඳහා පිරිසිදු වීම සඳහා දුක් දුම්නස් නැති කර ගැනීම සඳහා කියන නිවන ලබා ගැනීම සඳහායි මේක වඩන්නේ කියන දැන්ටයි මේ ඉන්නේ. එහෙම වඩනකොට මේ කෙනෙක් දෙයක් පුජ්‍යලයක් සත්වයක් කියන සංඥාව ඉතුරු කරන්නේ නැතුවයි සතිපට්ඨානය වඩන්නේ. එහෙම වඩද්දී මේ සත්පුජ්‍යල සංඥාව මොකද වෙන්නේ? දුරු වෙලා යනවා. ඉතින් මේක එකවර සිද්ධ වෙන කාරණාවක් නෙමෙයි දිගින් දිගට වඩනකොට සිද්ධ වෙන කාරණාවක්. මේ විදියට නුවණින් බලමින් මේකේ වාසය කරනකොට මේකේ එනවා මේකේ ඇලෙන්න කිසිම හේතුවක් නැහැ කියලා. නුවණ මතු වෙනවා. එහෙනම් මේ දේ තියෙන සත්වයේ පුජ්‍යලයක් නෙමෙයි නම් මේකේ ඇලිය යුතු කාරණාවක් නැහැ. මේක එහෙනම් මේ හුදු සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් පමණයි කියන නුවණක් උදා වෙනවා. ඒ නුවණ උදා වෙන තාක්කල් මේක වඩන්න. ඒ නුවණ උදා වෙන දවස දක්වා වඩන්න ඕනේ. ඒකයි අවුරුදු 7 ඉඳන් දින 7 දක්වා බුදුරජාණන් වහන්සේ කාල නියමයක් කරලා තියෙන්නේ මේක වඩන කෙනෙකුට ප්‍රඥාව තියෙන කෙනෙකුට කරන්න පුළුවන් කියලා. ඒ විදියට කය අනුව බලන්න කියනවා මේ කයේ පවත්වන ඉරියව් පිළිබඳ බලන්න කියනවා මෙහෙම හදන මේ සංකල්පනා ලෝකය තුල මනාපමනාප දුරු කරගෙන පිරිසිදු බව පිණිස දුක් දුම්නස් දුරු කරගෙන ශෝක උපද්‍රවයන් දුරු කර ගැනීම ශෝක පරිදේවයන් දුරු කරගෙන මගඵල ලබාගෙන නිර්වාණය ළඟා කර ගැනීම සඳහා මේ විදියට බලමින් කායානුපස්සනාව වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකයි අද දවසට අපිට කතා කරන්න පුළුවන් ප්‍රමාණය එතකොට සියලු ආකාරයෙන්ම අපි කරන කියන යන එන කන බොන අඳින පළඳින සියලුම දේවල් කෙරෙහි සතිය පවත්වනවා. ඒ සතිය පවත්වන්නේ මොකද? නුවණ උදා කර ගැනීම සඳහාමයි. නැවත මම මතක් කරන්නම් මේ ඇත්තන්ට කරන කෙනෙකුට පහසු වෙන්න. යෑමීම් කරනකොට මේ හැම එකටම යනවා එනවා කනවා බොනවා කියන එකම මෙනෙහි කර කර ඉන්නේ නැතුව ඒ හැම ඉරියව්වකදීම පුරුදු කරගන්න බුදුගුණ මනසිකාරය. ඉතිපිසෝ කියන ගාතාව හිතෙන් මෙනෙහි කර කර යන්න ඉරියව්වලදී ඔයත් කෙලෙස් හදන එක නවතිනවා. මෛත්‍රී මානසිකාරයෙන් කටයුතු කරන්න කෙලෙස් හදන එක නවතිනවා. මේවා සාමාන්‍යයෙන් සරලව කරන්න පුළුවන් දේවල්. එහෙම කරනකොට මොකද වෙන්නේ? හිත බාහිරට පැන පැන කෙලෙස් හදන එක නවත්තලා මේ තුල හිත තැම්පත් කරනවා. තැම්පත් වුණු හිතකින් ඔය ඇත්තොන්ට බොහොම පහසුවෙන් යථාර්ථය තේරුම් ගන්න පුළුවනි. ඒ තේරුම් ගැනීම සඳහා මෙතෙක් කතා කරපු මේ ධර්ම කාරණා උපකාර වේවා කියලා අපි ධර්මානුශාසනාව අවසන් කරනවා.